දැයි ශිළු දිනාටම තෙරුවන් සරණයි. අපි තවත් පොදු කමඨාන් සුද්ධ කිරීමක් නැත්නම් ධර්ම සාකච්ඡාවක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා දැනට ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා මම අලිකරණ මාත්‍යයි කරනවා ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම සත්‍යකර දැනෙන කාර්යයන් වූ විට මතකදී ආනාපානී සංස්කෘතියෙන් ප්‍රකට ධර්මයක පත් වෙනවා. නමුත් අනුලට ඒ දෙස බලා සිටින විට ඉතාලිවලින් කඳ නින්දකට වැටෙනවා. කඳ නින්දකට වැටෙනවා. මේ සිදුවන්නේ කායික නිස නිසාද මේ වළක්වා ගන්න කීයක සම්බන්ධ කාරණා දෙන්න තේරුම් ගන්නයි. ඒ සක්මණෙන් පස්සේ සක්මණෙන් පස්සේ නින්දර වැටෙන්න ඉස්සලා ආනාපානෙට හිත ගිහිල්ලා ආනාපානෙට පවත්තද්දිද නින්දර වැටෙන්නේ එහෙම නැත්නම් සක්මණෙන් පස්සේ වාඩි පස්සේ ආනාපානෙට හිත තියන්න බැරුව හිත පිට ගිය අවස්ථාවකද නින්දට වැටෙන්නේ කියන එක වැදගත් වෙනවා මේ ප්‍රශ්නය සාධාරණ විසඳන්න ඒ කියන්නේ ආන සක්මන් කරලා ගිහිල්ලා වාඩි පස්සේ ආනාපානෙ ඉඳලා ආනපන තුනී වීමත් එක්ක නින්දට වැටෙනවනම් ඒක ටිකක් ඇත්තට ප්‍රශ්න කර තත්‍යක් නෙවෙයි. ඔය එතකොට ඒ වෙන්නේ නිින්දක්ම නෙවෙයි අර ආනාපානේ සියුම් වීම නිසා හිත සැඟවි ගැනීම. ලීන වීමක් කියලා කියනවා. එතකොට මේ සැඟවි ගැනීම බලාපොරොත්තු වෙන්න හොඳ එකක්. ඒක නරක දෙයක් නෙවෙයි. එතකොට තමන් දැන් එකක් වුණා මේක දෙකක් වුණා නම් සක්මන් කරලා ඇවිල්ලා වාඩි වෙලා ආනපනිය හුවෙනකොට දැනගන්න ඕනේ දැන් මම මේ බහින ඉර දිහා බලන ඉන්නේ මේ ඉර දැන් ක්‍රමයෙන් ක්‍රමයෙන් බහිනවා ඒ නිසා අන්තිම බිඳුවට යනකම් බහින්න ඕනේ මේ බහිනකම මම බලන ඉන්න ඕනේ කියලා ආනපානය බලන වෙලාවේදී ගොරෝසුවට හෝ සාමාන්‍ය සිවුමට පේනවා බලන්න ඉන්නකොට මේක සියුම් භාවයෙන් අති සියුම් භාවයට යනකොට මේක තමයි වහනවා කියන්නේ. ඉතින් මේක නිින්ද කියලා මේක සැකකිරුවොත් හෝ එහෙම නැත්නම් බලාපොරොත්තු සුන් කරගත්තොත් ගොඩාක් කල් යනවා මේකේ ගුණයක් ගන්න. ඒ නිසා ලෑස්තිලා යනවා කියන උත්තරේ තියෙනවා මේකට. මේක කයි වේසක් නිසා වෙන එකක් නෙමෙයි. එහෙමනම් ඔකනම් උත්තරේ. ඒකට කියලා බලාපොරොත්තු වෙනවනේ මම දැන් මට ආනපනිය අහුණා. දැන් මේකත් එක්ක වැඩි වෙලාවක් මුණට මුණ දරාගෙන ඉන්නකොට ආනපන විපරිණාම සිද්ධ වෙනවා. ඒක තුනී වෙන්න පටන් ගන්නවා. නීරස වෙන්න පටන් ගන්නවා සූක්ෂම වෙන්න පටන් ගන්නවා ඒ වෙනකොට හිත ලෑස්ති මනසක් නැත්නම් එළඹ සිටි ශක්තියක් නැත්නම් හිත නින්දට වැටෙනා වගේ වෙනවා නමුත් යෝගාචර ලෑස්තිලා ගියානම් ආනපන ඉන්නේ ඉන්නේ හොඳ ශක්තියකින් දල්වාගත් වීර්යයෙන් සහ නිවැරදි එල්ලේකින් කියන වචන දෙක diligent effort and precise aiming කියන දෙක මෙතෙන්දී අවශ්‍යයි. ඒකට ඕන පසුබිම ලැබිලා තිනවා යෝගාවචරයෙන් ඒකට මේ අනුග්‍රහය වෙන්න ඕනේ. මේ අනුග්‍රහය අපි සිංහලෙන් කියන්නේ ලෑස්තිලා ඉන්න එක. ලෑස්තිලා යන්නේ ඒක preparedness. ඒක තමයි තේරෙන්න පටන් ගන්නවා රත් වෙච්ච බීගෙන් බතර කෑල්ලක් කපනවා වගේ කාගෙන බහිනවා. එතකොට අර නිින්ද මම කියන්නේ සියුම් තත්වයක් ඒ සියුම් තත්වෙට අවදි වීම කියන එක තමයි කරන්නේ. ඒකට ඉඳ දීලා හිතලීන වෙන්න දෙන්නේ නැතුව අවදි වෙන්න. මේ ටික ඇහුනට පස්සේ මේ විදිහේ මානසිකත්වයක ඉන්නකොට ওই தත්ත්ව හුඟක් ඉක්මනට වෙනස් වෙනවා තමන්ගේ වාසිය පැත්තට වෙනස් වෙනවා. දැන් ස්වාමීන් වහන්සේ ඉතිරි ආනාපාන සතිය ඉඳලා බාහිර පැත්තේ තිබුණ දේවල් පිළිබඳව කිසිම දෙයක් නොදෙනී යාම ධ්‍යානයකට එළඹීම නිසා සිදුවන්නන්ට මෙතන මේ වැඩිම කරගන්නේ කෙසේද? කරුණාකර සාදා දෙන්න පිළිවන් කරනවා. මේකෙදි තියෙන්නේ අර ආනාපානෙට ගිහිල්ලා හිත ඒකෝදි භාවයට පත් වෙනකොට හිත ඉඳුරංගෙන් ගන්න අරමුණු විශේෂයි දුරස් වීමක් වෙනවා. එතකොට ආනාපානෙට ඇතුළට නිකන් ඉබ්බ කට්ට ඇතුළට අඳු ටික ඇදගත්තා වගේ අඳු අකුලවා ගත්තා වගේ ගතියකට එනවා ඒ තාම ධ්‍යාන මට්ටමක් නෙවෙයි අභ්‍යන්තර ආවරණය අන්තරාවර්තනය හිත ඇතුළට නැවීමක් මේක හොඳට පුහුණු කරගෙන යන්න ඕනේ දැන් මේක තමයි මට ඕන උනේ ඒක හරියට කියනවා නම් යුද්ධ බිමේ විශාල වශයෙන් මේ උණ්ඩුව මාරු වෙනවා මිසයි යනකොට සෙල්ලාදුවක් ගිහිල්ලා සොල්ලාදුවෙක් ගිහිල්ලා බංකරයක් ඇතුළට යනවා බංකරයක් අතට ගියාම එයා දන්නවා කොච්චර මේ වෙඩි තියාගත්තා තමන් අරසයි කියලා. ඒ වගේ හිත ඇතුළට නැමෙන වෙලාව මේක විනිශ්චය කරන්න යන්න එපා මේ ධානයක්ද නැත්නම් විපස්සනා සමාධියක්ද කියලා. මේක තවදුරටත් හොඳට තැම්පත් වෙන්න ඉන්න. එතකොට අපි අර අවුව වෙලාවේ ගේකට ගියා වගේ යුද්ධ ඉන්න වෙලාවේදී බංකරයක් අතට ගියා වගේ තිබ්බ කට්ට ඇතුළට ගියා වගේ අරසක තැනකට යනවා. ඉතින් ඒක තව දියුණු කරන්න මේ පරිසරයට ඒක උහුරු කරන්න ඕනේ. සිද්ධි කරන්න ඕනේ. වශී කරන්න ඕනේ. කරනකොට කරනකොට හිත විසින්ම සතිය විසින්ම ඉතුරු වැඩි කරලා දෙනවා. ඒක මෙහෙවන්න යන්න එපා. මේක ධානයකට යන්නේ මේක විපස්සනාවට යන්නේ කියන්නේ නැතුව මේක දහස්සර වෙන්න අරින්න ඕනේ. නැවත නැවත වෙන්න අරනකොට தත්ත්වේ පාලනය අරකට එනවා. දැන් ස්වාමීන් වහන්සේ ආහාර ගොඩක් මොකේ පිටගෙන ඒ රටේක සත්‍ය ඒකකරණය කිසිම සැපන්ති රටේ තීව්‍ර පරිහානියට ලක්වන බව පෙනේ. ඒකෙන් පිළදම අනුකරණ කෑමට ටිකක් බැරි ආශාවක් පහළ වේ. ඒ වළක්වා ගනිමින් සතුව හොත් අවසාන වතුර රටේ පමණ ඉතිරි වේ. මේ සම්බන්ධව ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා ලබාගෙන දෙනවා. ඇත්තටම ආහාර ගැනීමේදී සතියෙන් එහෙම නැත්නම් නැවතිල්ලේ ආහාර ගන්නවා නම් අපිට තියෙන මේ ඒවට කියන්නේ ඇතුම් බහැකුලෙද ඔක්කොම ටික අයින් කරන්න පුළුවන්. අපි කනකොට හොඳට හපලා කනවා නම් කොහොමඩක්වත් දීවැඩියව ඉන්න බෑ. දීවැඩියව කියන්නේ මොකේදී ආහාර වල පිෂ්ඨ ජීර්ණය සිද්ධ වෙන්න ඕන. ඒක භාෂ්මික මට්ටමක සිද්ධ වෙන්නේ බඩට ගියමන් අම්ල මට්ටමට ගියමන් පිෂ්ඨ ජීර්ණය නතර වෙනවා ඒක නිසා ඒ බාගෙට දිරවපු ආහාර බඩේදී පිෂ්ඨ ජීර්ණය දුර්වල වෙලා දිවෙලිය ප්‍රශ්නයකට මතුවෙනවා ඒ වගේම අධික ප්‍රෝටීන් තියෙන ආහාර හොඳට හැපිලා කෙලත් එක්ක මිශ්‍රුණේ නැත්තම් යට දිරවන්න අඹරන්න දෙයක් නැහැ කුකුලන්ගේ දිනවා මෙතන මේ ගොජුර කියලා එකට කියනවා. ඔ මොනවා ගාවත් ඒක ඇතුලේ වැලිත් එක්ක එකතු වෙලා ඇඹරීමක් සිද්ධ වෙනවා. අනික් සත්තුන්ගේ තිබුණාට මනුෂ්‍යයාට තියෙන හත්ති දත්තික විතරයි. ඊට පල්ලෙහාට ගියාට පස්සේ ආහාර වල හොජා උරා ගන්න බෑ. ඇඹරුවේ නැත්තයි. ඒක නිසා පුළුවන් තරම් ආහාර වේල වළඳන්න ඕන, හපන්න ඕනේ. හපනකොට මේක පුංචි පුංචි කොටස් වලට කැඩෙනවා මැසරේෂන් කියලා කියනවා. කෙලත් එක කලවම් වෙනවා. ඒකට රසායනික ක්‍රියාවලිය පටන් ගන්නවා. ඉතින් පටන් ගන්නකොට වහවහ ආහාර ගිලගෙන ගිලගෙන ගියොත් වෙන්නේ මොකද්ද? ඒ භෞතික රසායනික ක්‍රියාවලිය නතර වුණාට පස්සේ බලට මහා බරක්. ඉතින් ඒක නිසා සර්වචනාසිගේ ඉගැන්වීම තමයි වළඳනකොට පුළුවන් තරම් මේ කියලා කියන විදිහට ඒකට හිත යොදලා හරිනම් කියනවා ඒ දිග වාක්‍ය කටපාඩම් කරගෙන කියවන්නේ කියලා. පටිසංකා යෝනිසෝ පින්ඩපාතම් පරිසේවාමි යාව දේව නේව දවාය නම දාය නමණ්ඩනාය විභූෂණය ධික පාටයක් තියෙනවා. සිවුරාදින කොට තියෙන පාට ටිකයි. කුටියකට කොට වෙනකොට සීනාසනයට කොට වෙනකොට මතක් කරන තියෙන පාට ටිකයි. බෙහෙතක් වරදනකොට තියෙන පාට ටිකයි දිගම පාටේ තියෙන්නේ. පින්න පාත පරිසේවනදී මොකද ඒක පුළුවන් තරම් හිමීට වැඩියෙන් අඹර අඹර කරනවා නම් බඩට අර අඩු බර අඩුයි. ඒක කියන්න තියෙන්නේ හොඳ සතියේ අරමුණු ටිකක් ගන්නවා නම් සතිපට්ඨානෙ පිහිටනවා. අඩු සතියෙන් අරමුණු ගොඩක් ගත්තොත් ඒ සියලු අරමුණු කෙලස් පිණිස හිටිනවා. ඒක නිදර්ශනයක් දෙන්නේ ආහාර වර්ගවලට වෙලා අරගෙන අඹරන්න හොඳට කෙල මිශ්‍ර කරන්න කියලා. ඉතින් එහෙම කරනකොට තමයි තියෙනවා එක පිටක ගන්නකොට තියෙන රස මිහිරියාවත් ආපානාපාන යනකොට ඒක රස සියල්ලම කිරි රහටපත් වෙන බවත් එක පිටකින්ම තේරෙනවා. ඒ නිසා මහසී සාඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා ඒ ශාන්ති මේක මේ නිතර අනුමත කරනවා ආහාර වළඳනකොට ගුරුවරයා ළඟ ඉන්න ඕනේ ඒවා. ඒ භාවනා ක්‍රමවල. ගුරුවරයා ඒ දාන ශාලාව ඉගෙනම වළඳන්න ඕනේ අනික මේ අනික් කට්ටිය වළඳනකොට සීබුද්ධිය වළඳනවාද කියලා බලන්න. එතකොට අර වයසක ඇත්තෝ يعني දැනටමත් අවුරුදු 60 70 පැනලා ආහාර දිරවීම දුර්වල දත් හැලිච්ච කෙලෙච්චර නැති අත්තු මේ මහාශිකමේට ගිහ ගමන් පිටු දෙකක් වරඳලා බත් කා කරලා දාලා යනවා. බත් කෑම අතාරිනවා. මොකද ඒ එකක් බොහොම ඉක්මනට මේක නිකන් කිරි රහට එනවා. ඒ නිසා කොහොමඩක් කෑම එච්චර ප්‍රියක් නැහැ. ඉතින් ඒ නිසා ඇඟ දුර්වල කරගන්නවා. එනිසා මහසි සාදු ස්වාමීන් වහන්සේ කියලා කියනවා ආහාර හොඳට නැවතිල්ල වළඳනවා නම් ගිජුකම නැති වෙනවා. නමුත් ඒක අනිත් පැත්තට ගිය ගමන් වෙන්නේ මොකද්ද ආහාර වළඳන ප්‍රමාණයත් අඩු වෙලා වයසට ඇත්තෝ බොහොම ඉක්මනට ඇඟ දුර්වල කරගන්නවා. නිින්දයක් නැත්තරපත් නිසා මේක කෙරුවත් තමන්ගේ ආහාර ප්‍රමාණය ගන්නේ කියලා. ඒක නිසා ඒ අශෝක රජුගේ බුද්ධ ධර්මයට හැරුණේ ඒ නිග්‍රෝධ සාමයන් සහ ගුරු ආමසෝ වළඳනව බලන් ඉඳලා ඊට ඉස්සලා ජෛන ආගමට දාන දීපු කෙනා ජෛන ආගම එපා වුණේ ඒ කට්ටිය වළඳනකොට කිසි චාරයක් නැතිකම නිසා. ඒ නිසා කැම ගැනීම අපේ ඒක මේ ආගමික කටයුත්තක් කියලා තිනවා. ඒක අපිට භාවනාවකට ගියේ නැත්නම් අපි භෝජන සංග්‍රහවල ඉන්නකොට එහෙම නැත්නම් වෙන දේවල් ඉන්නකොට අපි කෑම ගැනීම කරන්නේ සෙල්ලමකට වගකීමකින් නෙවෙයි භාවනා කරන්න ගියාට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා අද වේලෙන් හෙට සෞඛ්‍ය විනිශ්චය වෙනවා ඉතින් එකම ලෙඩේ දිගට යනවයි කියලා කියන්නේ හැමදාම වැරදි ආහාර වැරදි ආහාර විහාර මනෝව්‍යාපාර පවත්නවා නම් ඔය මොන බේතින්ම සනිට කරන්නේ බේතෙන් දැනීම කරන්නේ මේ වෙලාවට තියෙන රෝග ලක්ෂණ විතරයි. ඒ රෝගේ හැටියට ආහාර වෙනස් කරන්න ඕනේ. විහාර වෙනස් කරන්න ඕනේ. මනෝ ව්‍යාපාර වෙනස් කරන්න ඕනේ. ආහාර විහාර මනෝ ව්‍යාපාර වෙනස් වෙන්නේ නැත්නම් ඒක ඇටුවම් බහැපු ලෙඩෙක්. නමුත් ආහාරයේ පිටක් පිටක් පාසා වළඳලා ගන්න කිව්වොත් රස වින්දනය අඩු වෙනවා. ඒ නිසා අපි කැමති නෑ ඒ රසවින්දනයට කැමති නිසා අලුත් අලුත් පිටවල් කටට දාගන්න හැදුවට එක පිටක් හපහපා ඉන්නකොට ඒකේ රස පරිණාමේ වෙනස්ලා යන හැටි වෙනසක් නැහැ. තවත් එකක් මම කියන්න කැමති නම් දැනගන්න වහ කෑවක්. උගක් කියලා හපලා කන්න වහ නැහැ. පහ වුණා දිර්වැව්වොත් කෙලත් එක ගොඩක් කියලා මිශ්‍ර කෙරුවොත් වහවල ගුණේ හිටින්නේ නැහැ. ඒ නිසා કોઈ કોઈ ආහාරය ගත්තත් අපේ ඉතින් ඔය නෑ කොහොමද කියන්නේ අම්මලා ඉතින් රස දාලා සුරල් දාලා උයනවා. ඒ ඊවනේ රස තියෙන්නේ පිට කටට දානකොට විතරයි. මොන්න જાතියෙන් ඉවත් හොඳට අහපලා බලන්න අන්තිමට කිරි රහට තමයි යන්නේ. පටන් ගන්නකොට රස හයක් තියෙනවා. ඇඹුල් රස, ලුණු රස, තිත්ත රස, පැංගිරි රස, පැණි රස මේ වගේ ඔය ඔය හයෙම පටන් ගත්තත් හය මිශ්‍රව පටන් ගත්තත් හොඳට හපල ඉවරනකොට කිරි දහට යනවා. ඉතින් ඒක අර අම්මලා කැමති නෑ ඒක ඒක එහෙම කියනවා දකින්න. ඒගොල්ලන්ට ඕනේ මේ කෑම හොඳයි රසයි හැඩ වැඩ ඔක්කොම තියෙනවා කියලා. අපි හිතන හොඳම කෑම මේසෙකට කියලා හොඳම වර්ණ, ගන්ධ, රස වටිනාකම තියෙන හොඳ ආහාර වෙලා කිරි දහ වෙනකන් කපලා හපල බිම දාන්න බලන්න. වමනයක් ආවා. අර මේසෙන් ගන්නකොට තිබුණු ප්‍රේමේ නැහැ. විද්‍රජනල්ගෙන ඉමම් පෝතිකායම් පත්වා අතිවිය jigucchaniyo jayati කියලා. අර මේසේ තියෙනකොට ඕන කෙනෙකුට රජෙකුට හරි කාපම් කියලා දෙන්න පුළුවන් පිට බත ආහාරේ කියලා ඩිංගිත්තක් වැටිච්ච ගමන් ඉඳුල් කියන නමට වැටෙනවා. ආයේ කිසි කෙනෙක් බලන්නේවත් නැහැ. ඒ තරම් මේ ශරීරයට ගෑවුනොත් නිකන් කියලා ටිකක් ගෑවුණා අත ගෑවුණොත් අපි ආසයි අම්මා අම්මා අම්මා අනපුව අම්මා කාපු බත් ටික කන්න ආසයි අපි කටින් අරගෙන කනවා සමහරට මට මතකයි අම්මා බුලත් ටික හපාපා ඉන්නකොට ඒ හපේ කටින් අරගෙන කනවා ඒ අම්මට තියෙන සෙනෙහස මිසක බුලත් ටික තියෙන සෙනෙහස නිසා නෙවෙයි කැම ටිකක් බලන්න අපි අත ගෑවට පස්සේ අනේ මම බාන මේක අනලා තියෙන කාටන් කියලා කිව්වොත් කැමති නැහැ කටින් අරගෙන ගත්තොත් කැමති නැහැ. ඒ නිසා මේ ඕනම ලස්සන ඉදිරිපත් කිරීමක් මේ ඇඟට වැටිච්ච ගමන් කුණු වෙනවා. පිළිකුලකටපත් වෙනවා. ඒ බව මෙනෙහි කර කර බලනනම් නමුත් එතකොට වෙන්නේ කෑම අප්පිරියටපත් වෙනවා. අප්පිරිය කරගත්තොත් භාවනා කරගන්න බැරි වෙනවා. එතකොට කලින් කැම්පිනන අතහැරලා යනවා. ඒක කරන්නත් එපා. එනමුත් මෙනෙහි කර කර මෙනේ කර කර කෑවොත් ඒ භාවනාවෙන් මේක බුදුරජාණන් කියන්නේ ආහාර නිසා ආහාර අතහැරීමේ ක්‍රමය කියලා. ආහාර නිසාය ආහාරම් පජහත. මේ අපේ ශරීරය හැදලා තියෙන ආහාරයෙන් උපාදාන කන්ද පහ හැදලා තියෙන ආහාරයෙන් ආහාර නිසා ආහාර අතරින්න නම් වළඳනකොට සීයෙන් බුද්ධියෙන් වළඳින්න. ඒක මම කැමති වෙනවා. ඒ වගේ ප්‍රශ්නයක් පතු කරපු එකට. එතකොට කාටත් වගේ නිකන් අපිට ආහාර ගියා වෙනත් පැත්තකට වෙනත් ආකාරයෙන් බලන්න පුළුවන්. Honorable Barclay, I find it difficult to keep my mind on the foot while doing walking meditation. Is it okay to, uh, question number one, count ascending and descending each step? This appears to bring more consciousness. Thank you. Yes, if, if there is such a methodology, met, uh, method available, Mm, you must do all your trial and error experimentation in order to increase the mindfulness and the concentration. And if it is not uh, um, uh, effective, equally you must withdraw the method and try another one. So likewise, you must not, you must understand breathing, walking, these things are tools. They are not the Nibbana by itself. So be friendly with it, be acquainted with it, be immediate with it, uh, with the whatever the method available and it is morning method is not applicable to the evening method. And that, therefore you must have appropriate technology uh, to understand what is the appropriate method in order to uh, establish the noting mind and the noted object as closely as possible. That's all. Mama, I'm not going to be සාමාන්‍ය පරිහරණයේදී විකතර සැකසෙකදී වඩා ශබ්දයක් ඇත්තේලාව රකින්නට වඩා හොඳින් හුස්මට යොදා ගැනීමට හැකි වේ. මේ සාමාන්‍ය දෙයක්ද විකෘතියක් දැන් සාමාන්‍යක මට තිබේ. කරුණාකර හදා ගැනීම කියන සේවා කරන්න. මේක සාමාන්‍යයෙන් කියනවා රටක් ස්වාධීනව ස්වෛරීව ගත කරනකොට රටවැසියන් අතර ප්‍රේමයට වැඩිය රටකට පිටින් තර්ජනයක් ආපු ගමන් රටේ ඇතුලේ කට්ටිය එකපාර එකතු වෙන ගතියක් එනවා කියන්නේ. පිටින් තර්ජනයක් යුද ප්‍රකාශනයක් කරේ ආපු ගමන් ඒ අය අතර සමගිය වැඩි වෙනවා. දැන් සුනාමිය ආපු වෙලාවේදී රට ඇතුලේ ඉන්න මිනිස්සු දවස් 3ක් ඒ මූදු කරේ ඉන්න මිනිසුන්ට කන්න දුන්නා. කිසිම ලැහැස්තියක් මොනවත් නැහැ. මේ ඔක්කොම බලාපොරොත්තු වෙනවා එකපාරට විශාල කොලරා ව්‍යාපාරයක් එයි බඩ පාචනයක් එයි මොකක්වත් ආවේ නැහැ ඊට පස්සේ තමයි අනිකුත් සංවිධාන ඇවිල්ලා ඒවා මිනිසුන් කරන්න පටන් අරගත්තේ අනාථ කඳුළු බැඳගෙන ඒ වෙනකොටම මිනිස්සු අතර සමගිය වැඩි වෙනවා ඉතින් ඒක නිසා අපිට අර පිටින් එන කෙනහිල්ල නිසා පිටින් එන කණපින්දම නිසා තමයි අර ආනාපානයේ රස වැඩි වෙන්නේ තවත් වාසියක් තියෙනවා. ඒකේ පිටින් කරදරයක් ආවේ නැත්තම් හොඳ නිස්සද්ද වුණොත් බබා දෙයිනවා. හරි ගැසලා දෙන්න පුළුවන් කිසි සද්දයක් නැතුව හොඳටම ඇම්බියන්ට් ටෙම්පරේචර් එක ගානට හරි ගැසලා දෙන්න පුළුවන් එතකොට බුද්ධි වෙන්නයි යාවේ බුද්ධි යන්නයි වෙන්නේ. යෝග දෙනෙක් කැමති නෑ මේ කනපින්ඩම් වලට. කනපින්ඩම් නැත්තම් වෙන්නේ මොකද්ද? ගොරෝන සද්දෙන් මේක පිරෙයි. මේ වටේ පිට සද්ද නැත්තම් ඒ නිසා මේ තියෙන එක ෂෝක්. ඒකේ තියෙන හොඳ පැත්ත අරගෙන හොඳ පැත්තකුත් තියෙනවා. බාහිර තර්ජනේ එන්නේ එන්නේ ඇතුළත කට්ටිය එකතු වෙනවා. මේක ඉස්ලාම ඉගෙන ගත්තේ ජපනා. ජපනට දෙවෙනි ලෝක යුද්ධයේදී හැම කෙනාම පාර ගහන පටන් ගත්තාට පස්සේ ඒගොල්ලෝ කිව්වා සෙනඟක් අවශ්‍ය නැහැ. වැඩි සෙනඟක් ඕනේ නැහැ. 10 දෙනෙක් හරි ගමන්නේ එකට එකතු වෙන්න. මුළු ලෝකෙ ඔය විශාල සංවිධාන වල කිසිම එකතුවක් නැහැ. ඒවා නිටතරම කැඩිලා තියෙන්නේ. පස් දෙනෙක් දහ දෙනෙක් එකතු වෙන්න ඕනේ බලව සංවිධාන ගන්නවා. අනකාරික ධර්මපාල තුමා මැරෙන්න ඉස්සලා කිව්වේ මොකද්ද? මට සංඝයා වස්නමක් හදන්න පුළුවන් වුණා. වෙන මොකක්වත් ඕනේ නැහැ. ඊයකි. ඔය විශාල සංවිධාන වල ඇතුලේ රණ්ඩු එකතු වෙන්නේ. පොඩි උනාට කමක් නැහැ. ඒකද ඒක පවත්තන. ඔක්කොම නැමිලා යනවා. ඒක නිසා ආනාපානය අපි දෙන්නේ ඇතුළට නෙවෙයි. පිටින් කනපින්දන් තියෙනකොට සද්ද ඇහෙනවා, වේදනා දැනෙනවා, හිතවිලි එනවා. එතකොට අපිට ආනාපානට එකතු වීමේ වටිනාකමක් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ අපිට භාවනා දිනු කරගන්න අපේ අර හිටපු කේමනන්ද ස්වාමීන් වහන්සේ මෛත්‍රී භාවනා කරනකොට විපස්සනා කාර්යය මෛත්‍රී භාවනා කරන ලොකු සාංශ කියලා කළු සාංශ මුළු ලෝකෙම තියෙන්නේ මට මෛත්‍රිය උගන්වන්න කියලා. මේ මුළු ලෝකෙම හැම සිද්ධියකම මට මෛත්‍රිය උගන්වනවා. එච්චර කල්ලිච්චේ මේ ලෝකේ අවුලක් මේ ලෝකේ මහා කරදරයක් හැම පැත්තෙම බාධා කරනවා. ඒත් මෛත්‍රිය කරන පටන් ගන්නතරොස් වෙනවා හැම දෙයක්ම හැම කෙනෙකුටම මෛත්‍රිය උගන්වනවා කියලා. ඒ නිසා භාවනා කරගෙන කරගෙන යනකොට හැම බාධාවකෙම ඒක නිකන් අර පිහිය ගන්න ගලවනවා. ඒ වගේ උල උල ඉඳින් ඉඳින් ඉඳින් පිහිය හොඳට කැවිලා එනවා. ස්වාමීන් වහන්සේ හිත නිවරණ පත් වූ යෝගාචරයේතු ඒ වශයෙන් කිරීමෙන් අනුතුරු ඉදිරියට කලින් වෙනස්කමක් මේ නම් ඒ ගැන කරුණු සමිස්තරාත්මකව ධර්ම දේශනාවලට ඇතුළත් කරන්නේ ඔබ වහන්සේගේ දෙපාර්තමේන්තුවේ ඉලා සිටී. මම දැන් මම ඉගෙන ගන්න සිද්ද කෙනෙක් කියා මෙසේ ඉල්ලන. මම එවැනි තත්යකට මම එවැනි තත්යකට සිද්ද කෙනෙක් නිසා මෙසේ ඉල්ලන. ඒ කියන්නේ අපි කියන්නේ නිවනට නිබ්බුතිය කියන වචනේ පාවිච්චි කරනවා. ඒ නිබ්බුතිය තියෙනවා තදංග නිබ්බුති, පටිපසම්බ නිබ්බුති, නිස්සරණ නිබ්බුති කියලා මට්ටම් තුන කීපයක් පහක් විතර සඳහන් කරන පරිසම්බිදා මාර්ගයේ තදංග නිබ්බුතිය කියලා කියන්නේ තමන් මේකයි කලියුත්තේ කියලා තේරුම් ගන්න. මට කරන්න දෙන්නේ විවේකයේ වඩන එකයි මට තියෙන්නේ හුදකලා වෙන එකයි. මට කරන්න තියෙන්නේ විස්රාමයටපත් කරන එකයි. මට කරන්න තියෙන්නේ හිත සාන්ත තත්ත්වයටපත් කරන්න දෙන එකයි. දන්නේ කරන තදංග නිබ්බුතිය දන්නවා. පරිමරේනවා ඒක ආය නැති වෙනවා. නමුත් එයා දන්නවා ආය යන්න පුළුවන්කම නැති වෙලා නැහැ. ආය ගන්න පුළුවන්. ඉතින් යා කරන්න තියෙන්නේ ඒ තදංග නිබ්බුතිය වැඩි කර ගැනීම සඳහා, ලං කර ගැනීම සඳහා, උච්චන කර ගැනීම සඳහා ඒකට සුදුසු වචන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව පුරුදු කරන්නේ. ඉති පුරුදු කරන හැම වෙලාවෙම හරියන්නේ හරියන දේ තමයි මගේ ක්‍රමේ වර්ධින ක්‍රමේ අතාරින්. කරගෙන කරගෙන යනකොට ඒ තදංග වශයෙන් නෙවෙයි ඒක ටික වේලාවක් එක දිගට බොහොම උත්සන්නව එන්න පටන් ගන්නවා. ඉතින් ඒක ගොඩාක් කල් ගන්න වැඩක්. ඉතින් ඒකෙදි තේ යෝගාවචරයෙන් වැරදි සිද්ධ වෙනවා. ඒකෙන් විවේකේ නැති වෙනවා. ඒ වුණාට එයා දන්නවා මේ විවේකයේ ස්ථාවරව මගෙන් අයින් කරන්න පුළුවන් ශක්තියක් නැහැ. తాවකාලික නිතරම මට ගන්න පුළුවන්. ඒ නිසා කලබලකාරී පරිසරයට ගියත් යනකොටම හිත විස්රාම වෙන්නේ ටික වෙලා ගියාට පස්සේ ආයකට ක්‍රමසාවිදි හොයනවා විවේක පරිසරයට ගියත් ඒක උපයනවා ඒ විදිහට දිගට හොය හොයා ඉන්නකොට ඒ විස්රාම වෙන ගතිය වැඩි වෙනවා ලැබෙන විස්රාමයේ බොහොම ගැඹුරු වෙනවා උච්චන්න ආසන්න වෙනවා. ඒක දිගට කරගෙන කරගෙන ඉන්නකොට අර මේ ගා ට්‍රැෆික් ජෑම් එකක් අස්සේ. තද වාහන පිළිච්ච පාර ගියේ කෙනෙක් වාහන අඩු පාරක තමන් විතරක් යන පාරකට දාගත්තා වගේ. දැන් කිසි වාහනයක් නැහැ අනේකයි තියෙන්නේ. ඉතින් ඒකකොට තේරෙන්න පටන් අර ගන්නවා මේකෙම දිග වෙලා යනකොට හරි පාළුයි. ළඟින් යන වාහනයක්වත් නැහැ. සද්දයක්වත් නැහැ. සද්ද වාහන ගොඩක් වැඩි වෙච්චහම ට්‍රැෆික් ජෑම් කියලා තද වෙනවා කේන්තියක්. ඒකට සාපේක්ෂව දැන් විස්රාම වෙන බව දන්නවා. ඉතින් ඒ නිසා ඒක තීරුම් අරගන්න ඕනේ විස්රාමයේ තිබුණත් නැති වුණත් සමහිතේන කම්ම ට්‍රැෆික් ජෑම් එක හිටියත් කිසි කෙනෙක් නැති පාරේ තමයි ගියත් දෙකටම සමහිත එනකම් අර විස්රාමයේ අවර වාංගු කරලා විස්රාමයට වාංගු වෙලා පුළුවන් තරම් පුරුදු කරන්න ඕන නොසැලෙන මනස. ඉස්සෙල්ලා අපි අර විස්සමයේ තමයි නොසැලෙන මනස කියලා ගන්නෙ. නමුත් ඒක ඒක අන්තයක්. කලබල වෙලා පෙරදිලා වද වෙන අන්තය ඒක අන්තයක්. ওই දෙකටම සමහිතේනකම් පුරුදු කරන එක තමයි කරන්න තියෙන්නේ ඒකට. දැන් ස්වාමීන් වහන්සේ සම්මා භාවනාවේදී මට ලකුණු දක්ෂ කියලා මෙහි කරේ, වාම දක්ෂ කියලා මෙහි කරේ ඉතින් වෙන කාරණා ඉක්මනින් ගැනීම නොකර එක වෙනස් කිසිම බාහිර ආරෝපණයක් කරන් නොයවා සාදා ගත හැකි නම් මෙනෙහි කිරීම අත්‍යවශ්‍යද කිසිම පිළිලක් නොමැතිව අනිච්ඡානුගතව ඇලීම සිදුවේ නැතිව කරුණාකර හදා දෙන්න පිටවන් කරන්න වෙන්න පුළුවන් තමයි පුරුදු තැනම පුරුදු වෙලාවෙම නිතර කරනවා නම් එතනදී අමතර හිතන දෙයක් නෑ කල්පනා කරන දෙයක් නෑ හිත පුරුදු වෙනවා. එතකොට මෙනෙහි කිරීමක් අවශ්‍ය කරන්නේ මෙනෙහි කිරීමක් අවශ්‍ය කරන්නේ හිත කීකරු නැත්තම් තමයි. කිව්වා නහයට අහන්න නැත්තම් නාසනුව දාන්න වෙනවා. නැත්තම් නාසනුව තිබ්බට ඒකෙන් අදින්න ඕනේ නැහැ. ගුණ වැඩි කරගෙන යනවා නම් ඨාකෝ සංගහන්න ඕනේ ගහන්න ඕනේ නිකන් අඳුරෙන්ම වැඩේ කරගන්න පුළුවන්. ඒක නිසා ඒක එහෙම වෙන්නේ මේ පාද නැතුව මෙනේ කරන්න තු කරන්න පුළුවන් වෙන්නේ තැනට සිද්ධි වුණාට පස්සේ සීසන් වුණාට පස්සේ ඒ වැඩේ Taman හොඳට අධ්‍යාත්මකට ආවට පස්සේ ඒක ආවට පස්සේ ඒක බුද්ධිය ආනිසංසය බුද්ධිය ලබාගෙන මෙනෙහි නොකර කරලා ගියාට කිසි ප්‍රශ්නයක් නැහැ. ගරු ස්වාමීන් වහන්සේ වාදී භාවනා කරන විට ආයය කෙරෙහි සිත යොමු කරන විට ඇතැම් විට ඔළුව රත්නයේ දැනේ. ඇතැම් විට ඇඟේ දැනෙන මාස්තික ගලනවා දැනේ. සැලසුම ආධිවාසන සත්‍යයේ හිත යොමු වේ. සමහර විට යම් කිසි කාරණයක් හෝ අනාගත දෙයක් ගැන හිතමින් සිටින බව දැනේ. නමුත් එම කිසිදු කොහෙන්ද පටන් ගන්නාදේ නොදැනේ. තවම හිත යම් කිසි ආරම්භකට යොමු වන බවක් නොදැනේ. ඔහුගේ හිත කිරීමට අනුව ඉවසීමෙන් භාවනා කරගෙන යාතු බව දැනගනි. මේ ආකාරයට කායවිතර සිත යොමු කිරීමට උත්සාහ ගනිමින් පිටතම භාවනා කිරීම නිවැරදි ක්‍රමයයි කල්පනා කරලා හදලා තියෙනවා. ඇත්තටම අර අපි විවේකීව හිටියත් කොහොම නැතුව හරියටම අරමුණක ඒකෝදිලා විවේකීව හිටියත් ඒක පාරට ඒක තනක පුපුරු ගන්නවා බර හීතල උණුසුම සිසිලස දැනෙනවා පිටින් ශබ්දයක් දැනෙනවා කියලා කියන්නේ මම මිනිස්සෙක් කියලා තේරුම් ගන්නවා මනුස්සකම වැටෙනවා තමයි එතකොට විවේකයක් තියෙනවා ඒක දිව්‍යමයයි ඕනනම් ඒකේ ඉන්න පුළුවන්. ඉන්නකොට වරින් වර අතනින් මෙතනින් පුපුරු ගහන ගතිය තියෙනවා. ඒකට හිත ගිහිල්ලා හිත නෝක්කාඩු වුණොත් ප්‍රතික්‍රියා කරොත් විතරයි කරවස් වෙන්නේ. එහෙම නැතුව අරමුණක් පේන්නේ නැහැ. හිත ඔහේ තියෙනවා. බාහිරේ අරමුණු තියෙනවා. ඒකකටවත් විශේෂ කරන්නේ වගේ මුලමඳාග පේන්නේ නැහැ. නමුත් එකෙන් කෙලසෙන්නේ නැහැ. ඒවා තර වෙන්නේ නැහැ. ඒවා ඇවිල්ලා අපිට කොනහන්නේ නැත්තම් බුදියන්න කුටියට බුදියන්න දෙන්න අවශ්‍යන්නේ නැහැ. ඒකට කියන්නේ නිලුම්පතක තියෙන වතුර කඳුල වගේ. නිලුම්පත උඩ වතුර තිබුණාට වතුර තැර වෙන්නේ නැහැ. නිලුම්පත හෙල්ලෙනකොට වතුර හැලෙනවා. ඒ නිසා මේ නිලුම්පතේ වතුර තිබුණයි කියලා වතුරෙන් නිලුම්පත කෙලෙසෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න ප්‍රකාශ කරන්න මේක තව චුණු කරන්න කිසියම් කරදරයක් නැතුව කරදර නැති බව දැනගෙන විවේක වෙනවට වැඩිය හොඳයි කරදර තියෙද්දි කරදර ගණන් ගන්න නැතුව විවේක වෙන එක. මේ එම කියනට වන්ද නැහැ තේරෙනවා කියලා. කරදර නැති තැනක වේ කියලා සතුට වෙනදී ලොකු සතුටක් තියෙනවා. කරදර තියේදී ඇඟේ දාගන්න නැතුව විවේක වෙන එක. ඒක තමයි මේ ලෝකේ ඉන්න තියෙන එකම ක්‍රමය. දැන් කරදර වලට කරදර කරදර කරදර රෝගකට කරදර කරනතුරු කරදර වලට කරදර කරන්න එපා. අපේ වෙලා තියෙන්නේ කරදර ළඟ කහලක බහලකවත් තිබ්බහම අපි කරදර වෙනවනේ. ඒ ඉතින් කරදරවල දෝෂෙ නෙමෙයි අපේ දින කොල්ල බබයි එක ඉන්න ගන්න ටිකක්. ඒ නිසා මම කියන්නේ පොල් තෙල් ටිකක් දාලා තියාගෙන කොයි එකටත් වගේ ඉන්න හරියක් ඉන්නේ කොල්ල බබාලා. ඔය කවුරු අත ගෑවත් අහුවෙනවා. ඒ නිසා කලින්ම පොල් තෙල් ටිකක් ගාගත්තාම පහුගිය දවසේ ඉතින් ලංකාවේ ග්‍රීස් යකා කියලා කිව්වා. දන්නවද? ඒක ඇඟ පුරාම එන්ජින් ඔයිල් ගාගෙන ගිහිල්ලා ගෑනුන්ව වදා ගන්නවා. පිරිමි ඇවිල්ලා අල්ලන්න හදනකොට පොලිස් එනවා. ග්‍රීෂයක ඒ පහ මේ කියන්නේ හැන්දෑ කරේ යන්න එපයි කියලා. නිකන් ඉස්සරහට මොහිනී කතා, බරුස්ස කතා ඒ වගේ දැන් මාස ගාණක් නෑ ලංකාවේ. ග්‍රීෂයක එන්න පටන් ගත්තා. ඌ පොල්තෙල් ගාගෙන ඉන්නේ, පොල්තෙල් එන්ජින් ඔයිල් ගාගෙන ඉන්නේ කළු වලට. ඌට ඕන වැඩේ ඌ කරනවා. ඌ අල්ලන්න බෑ. ඉතින් වගේ මේ කරදර ඇඟේ අහක තෙනවා ඇඟේ දාගන්න නැතුව ඉන්නවයි කියන එක විතරයි අපිට මේ ලෝකේ බේරෙන්න පුළුවන් ක්‍රමේ කරදර නැති ලෝකයක් නැහැ. හැබැයි අපේ හිත නිතරම නිකන් කාන්දම් කැල්ලක් වගේ වඩේ දිනයකට කැලිය අදලා ගන්න જાතිකක් නෑ. ඒක නෑ ඉතින් මොන જાතින්වත් බේරන්න හම්බෙන්නේ. ඒ නිසා කරදර තියෙද්දී චෝදනා නොකර අයිතිවාසිකම් ඉල්ලන්නේ නැති ජීවිතේ තමයි මෝරච්ච හිත කියන්නේ. කරදර නැති තැන ඒ භාවනාවක් ඕනේ නැහැ. මේකයි භාවනාව. ගාථා ස්වාමීන් වහන්සේ අපේ ජීවන කාර්යය තුළ අරමුණු උදාහරණ කාපුරීපු කුමන මතකයකින් දැකපු ලක්ෂණ රූපයක මතකයේ නිකාම ඒ විතරම පිළිවෙත අපි විතරම පිළිවෙතට අසමයට පත් වෙනවා. ඒ වගේම ආත්ම ආත්මාර්ථකාමී පිළිවි self center expectation නිසා අපි පිළිවෙතට පීඩාවට පත් වෙනවා. මේ විදිහින් මුගක්ම අපිට අකුසල ඇති කර ඇති කර අපිව වඩා අතට වැද තබන්නේ මොන ක්‍රමයකට හිතන විදද මෙවැනි සත්‍යයක් කාර්ය කරන්නේ කරගන්න උපදෙසක් අතනින් ස්තුතියි ඉස්සල ප්‍රශ්නෙම කොටසක් නිදර්ශනයක් වශයෙන් කියනවා නම් ඒ මීත්‍රිගලේ ඉන්නකොට අපිට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ගමේ මගුල් ගෙදරක් හරි මාතංගයක් කරනවා ලවුඩ් ස්පීකර් දාන. ලවුඩ් ස්පීකර් දාපුවම ඒ ශබ්දය එනවා. ඉතින් ඇත්තටම පටන් ගන්න කාලේ ඒ පැත්තේ පොලිසියට කියලා දීලා තියෙනවා මේ අරණ්‍යයක් තියෙන නිසා ඒක ගැන සලකන්නේ කියලා. ඉතින් ස්ථිර වශයෙන්ම කරන කෙනා වල පයින්යක් කරන්න පුළුවන්. නමුත් හදිසියෙම මවුල් ගෙදර මරණ ගෙදර කවුස් ස්පීකර් දාන. ඒක එතකොට ඒ ශබ්දය. ඉතින් අපේ දැනට ඉන්න ලොකු ස්වාමීන් වහන්සේ පාප ලොකු සාන්ති ඉන්නකොට මේ චෝදනා කරලා තිනවා මාවතරයි භාවනා කරන්න බෑ. මට මේ ශබ්ද ඇහෙනවා කියන්නේ. ලොකු සංඛ්‍යා අර මීඩියාගෙන ගලු මම පල්ලෙහාට යන්නම්. කීල බලලා ඒ තැනට ගිහිල්ලා මම කියන්නම්. මේ මේ කට්ටිය දන්නේ නැති උනාට අකුසල් කරගන්නවා. අපි ආමුදු කෙනෙක් භාවනා කරනවා. කියලා ගිහලා මගට එලගලු දැන් හොඳයි මම මේක නැත කරලා ආවයි කියමු දැන් ආශයන්තරාවක් යනකොට සත්‍ය આવුත් මම කොහොමද කරන්නේ කියලා. <laughs> අකුණක් ගැහුවොත් එහෙම දැන් මේක නම් මිනිස්සුනේ ගිහිල්ලා කීයේකි ඒවට මොකද කියන්නේ කියලා. මේ නම මේ උන්නෝ ජාතකල භාවනා කරනවා කියන්නේ. එච්චරයි. මේ ළඟදී 37 37 කතා කරනකොට ඒත් 30 ගිහිල්ලා ලොකු සාහිත්‍ය චෝදනා කරලා තියෙනවා. මේ කතා කරන සද්දයක් එනවා. එන්නවට භාවනා කරන්න බෑ කියලා. ආ කීයේ කුටියේද ඉන්නේ? හයේ කුටියේ කියලා. ඒතර හයේ කුටිය ළඟ යන දොලේ සද්ද ඇහින්නේ නැද්ද කියලා. ඇහිනවා. ඒකට මොකද කරන්නේ? ඒක උන්ට ප්‍රශ්න නැහැ. නෑ ඒකත් වගේම අත්කටත් කරන්න කිව්වා. අපි සද්ද බාධා වෙනවයි කියලා කියන්නේ අපි ද්වේෂ කරන සද්දෙට විතරයි. මම ඒ සුද්දකින් එවට පස්සේ කියනවා කෝච්චි පාරක් අයිනේ භාවනා කරන්න බලනකොට කිසි බාධාවක් නැහැ. කෝච්චි යන ප්‍රශ්නයක් නැහැ. මොහොතර්නේ භාවනා කරන්න බලන තල ගහන ප්‍රශ්නයක් නැහැ. මනුස්ස කතාන විතරලු තරහයි. කුල්ලු සද්දත් ප්‍රශ්නයක් නැති. ගියල්ලා මොකද්ද ප්‍රශ්න නැතුව අපි ඒ තරම් මනුස්සයට වෛරයි. ද්වේෂත් තියෙනවා. මනුස්ස කතාවේ විතරයි අපි ඉරිටේට් කරන්නේ රිදවන්නේ. අනික සත්‍යයක් ආවල ගානක් නැහැ. ඒ තරම්ම අපිට මේ මානව දයාව. භාවනා කරන්න ගියාම පේනවා සද්ද නෙවෙයි අපි ඉරිටේට් කරන. අපි රිදවන්නේ සද්ද නෙවෙයි. මේ මනුස්සකම. තම මිනිස්සෙගේ සද්ද තමයි මේ ඍජුවන්ති මේක අපි දන්නේ නැහැ. අපි මේක පිළිබඳව විශේෂයෙන් හොයලා බලනවා. හොයලා බැලුවත් අපි මේක විග්‍රහ කරගන්න ඕනේ. විග්‍රහ කරලා බලනකොට Tamanටම ලැජ්ජ හිතෙනවා. හැබැයි ලැජ්ජ හිතෙන හොඳට මේ තේරුම් ගන්න ඕනේ. ඒ වගේම වේදනා අපිට යම් ප්‍රමාණයක් අවශ්‍යයි හැමතැනම වේදනාව පණ තියෙන බව දැනගන්න. ඒක නිතරම බ්‍රේන් එකට හැම ඉන්ද්‍රියකින්ම පණිවිඩයක් යනවා හැම වෙලාවෙම කටයුතු සදාකාරික සිදු වෙනවා. කොතන කාටි ඒ ජීවිතයට හානි වෙන එකක් ආවම ඒ බ්‍රේන් එක කියවන්න පටන් අර ගන්න මෙතෙන් අවධානය යොමු වෙන්න ඕනේ මේක ටිකක් අනතුරුදායකයි කියලා. එහෙම නැතුව වේදනාවක් නැති ජීවිතයක් නෑ අපිට. හැමතැනම වේදනාවක් තියෙනම මට්ටමට යනකම් අපි කියනවා සෞඛ්‍ය සම්පන්නයි කියලා. බල පැනපු ගමන් කියනවා සෞඛ්‍ය සම්පන්න නැහැ කියලා. ඒ නිසා භාවනා කරනකොට කවුරුට කිව්වොත් වේදනා නිසා භාවනා කරන්න බෑ කියලා. ඒ ප්‍රකෘති ප්‍රකාශයක් නෙවෙයි. ඒ මොකද අංශභාග හැදිච්ච කෙනෙකුට පලාතකින් වේදනාව එන්නේ නැහැ. ඒකට මේ මනුස්සයා බේත් කරන වේදනාව ගන්න. අඬනවා මේ පැත්තෙන් මට වේදනාවක් එන්නේ නැහැ ඒ අපිට අර ගොඩනිල්සුන්නේ ආසනිය කියලා අන්තභාගය හසුන අපේ කැපකාරයා. ඒ මම ඇත්තට ඔය ගමට අපි යන්නේ නැවත එමන්සේ එච්චර හැදී ඒ ගමේ ඒ වයසට ගියමන්සේ මං ගියා. ඉතින් අර තනි අතින් අනිකත් උස්සන්න බැරුව අවසරයි අනේ අවසරයි මට මේ අත වැඩ කරගන්න බෑ මේ අත දැනෙන්නේ. ඒද නැහැ. ඒකට ඒක ප්‍රශ්නයක්. එනිසා මතක තියාගන්න අපි හැම වෙලාවෙම වේදනා සාගරයක ඉන්නේ. ඒ වේදනා, ශබ්ද, හිතිවිලි වගේ දේවල් අපිට ප්‍රශ්නයක් වෙන්නේ අපි එකට කොහෙන් හරි යටි හිතින් වෛරයක් තියෙනවා. හැබැයි අපිට වෛරෙ පේන්නේ අපිට පේන්නේ ආසවල් දේ නිතර ඇවිල්ලා පීරි ගන්නවා කරදර කරනවා කියන එක හොඳට මේ විපස්සනා පැත්තෙන් බලනකොට ඒ එකක්වත් ඒ සද්දේ වෙන අපිට කරදර කරන්න නෙවෙයි යන්නේ ඒකේ න්‍යාය පැත්තක් නෑ අපිට අපි කරදර ගන්නවා. ඒක විපස්සනා කියන්නේ හිත කරදර ගන්න එපා. කවුරු මොන જાති කරාත් කරදර ගන්න නැතුව ඉන්නවනේ ඒ කරදරවල තියෙන ආසාදන ශක්තියක් නැතිලා අපි කරදර ගත්තොත් තමයි එයාට පණෙන්නේ කරදර ගන්න නැතුව කරබනේ හිටියම ඒ වයි බීම ඇටි හැලිලා යනවා ගහේ කුරුම්බා පොල් වෙන්නේ ඉඳ තිබේ ඇටි හැදෙනවා කියලා කියන්නේ ඇටි කාලෙම හැදලා යනවා. පොල් වෙන්නේ නැහැ, කුරුම වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා සුද්ධ කියලා දෙනවා. සද්ද වලට උඹලා කරදර කරන්න එපා. යයිව එන්නේ යන්න. මොකද මේ අල්ලන්න කෑ ගන්න කියලා. සද්ද වලට අපි කරදර කරොත් විතරයි සද්ද අපිට කරදර කරන්නේ. සද්දට නෑ වුණා වගේ හිටපුවාම ගිය පාරේ හොලඟක්වත් නැහැ. ඒක නිසා මොකද තේරුම් බේරුම් මොනවත් නැහැ. තමන් ප්‍රතික්‍රියා කළොත් විතරයි අකුසල් සිද්ධ වෙන්නේ. තමන් ප්‍රතික්‍රියා කළොත් විතරයි කර්ම රැස් වෙන්නේ. තමන් ප්‍රතික්‍රියා කළොත් විතරයි සංස්කාර වෙන්නේ. තමන් ප්‍රතික්‍රියා කළොත් විතරයි චේතනා පහළ වෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් බලන්න ඕනේ රූප දැක්කට පොට්ටෙක් වගේ ඉන්න. සද්ද ඇහුනට බීරෙක් වගේ ඉන්න. ඇඟට වේදනාවක් දැනුනට අංශභාග රෝගියෙක් වගේ ඉන්න බැරිම නම් මලබිනියක් වගේ ඉඳලා බේරෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ගැඹුරුම ධර්මයේ දිත්තේ දිත්තමත්තම් භවිෂති සුතේ සුතමත්තම් භවිෂති මුතේ මුතමත්තම් භවිෂති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂති ඒ හැම එකක් එක්කම නඩු කියන්න ගත්තොත් ඒ කියන්නේ අපි මේ සද්ද වලට ප්‍රතික්‍රියා කරනවා ප්‍රතික්‍රියා නොකර හිටියොත් ඒ ඉවෙයිම ලැත්තන ලොක් වෙලා යනවා ඒ නිසා පුළුවන් තරම් බලන්න ප්‍රතික්‍රියාව එහෙම නැත්නම් ඒක මම මාගේ කියා ගන්න ගැතියි ඒක පුහුණුවකින් තොරව කරන්න බෑ. ඒ පුහුණුව කරන්න නම් බාධා තියෙනවා. කරදර තියෙනවා. කරදර නැත්නම් කොහොමද අපි පුහුණු කරන්නේ? දැන් ගණන් පත්‍රයක් දුන්නේ නැත්නම් විභාගෙදී කොහොමද ගණන් පත්‍රය හදලා උත්තර දෙන්නේ? ගණන් වලට කියන්නේ ගැටලු කියලා. ගණිත ගැටලු. ගැටලු නැත්නම් කොහොමද ගණන් වලට අපි දක්ෂයි කියලා තෝරගන්නේ? එතකොට ගණන් පත්‍රේ එන්න අරින්න ඇවිල්ලා පුළු පුළුවන් හැටි ගණන් ටික හදාන යන්න එන්න එන්න එන්න එන්න ලකුණු වැඩි කරගන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ආයෙසරක ප්‍රශ්න කියවන්න බෑ. ඒකම අපව කියවන්න බෑ. පිළිවෙලට පීඩාවට පත් වෙනවා. මේ ඉතිං අපට අකුසල ඇති කර අපිව වඩා කරන අතරට බැලසගන්නේ මොන ක්‍රමයක හිතන විව විතර මෙවැනි අත්කර පාලනය කරගෙන කරගන්න උපදෙසක් අතමි. පිටින් වන සද්දේ හෝ කරදරේ නෙවෙයි කෙලෙස් තියෙන්නේ. ඒකෙන් ඇවිසෙන ගන්න තමයි. ඒකට ප්‍රතික්‍රියා කරන ගන්න. ඒකට චේතනා පහල කරන ගන්නට. තීන්සයිව නැහැ වුණා වගේ නොදැක්කා වගේ ඉන්න පුළුවන් නම් ලෝකේ අපිට බණීවි අපි හිතපොපොත් නැති කෙනෙක් කියලා. නමුත් බුදුජානන්ස කියලා තියෙනවා ඔක්කොම සතුටු කරලා යන්න බෑ. පිට ලයිසන් එකක් දීලා තියෙනවා යෝගාවචරයට. දැක්කපරණ දැක්කට මොකද නොදැක්කා වගේ ඉන්න නැත්නම් දැක්ක පමණින් නතර කරන්න. හිතන්න පටන් ගන්න. ඇහුණනේ බීරෙක් වගේ හොඳට මං ඇත්තේ ඇහුණෙක් නමුත් බීරෙක් විදිහට කටයුතු කරන්නේ. හිතපු දේ ගැන හිතන්න යන්න එපා. ඇහෙන දේ ගැන. ඒ වගේම මුතේ කියලා කියන්නේ නහයට ගඳ දිවට කයට දැනෙන දේවල් ප්‍රතික්‍රියා කරන්න අන්තභාග කෙනෙක් වගේ ඉඳ. දැනුන්නේ නැහැ වගේ. එහෙම නැත්නම් හිතට එන හිතවිලි විඤ්ඤාතයේ තියෙනවා නම් ඒවට මගේ නෙවෙයි කියලාගෙන මම නෙවෙයි කියන මගේ ආත්මය නෙවෙයි කියලාගෙන කටයුතු කෙරුවොත් ඒවට ඇවිල්ලා කොක්ක හරන්න බැරි වෙනවා. එහෙන් කොක්ක ආවට මෙහෙන් කොක්ක ගියේ නැත්තම් පැටලෙන්නේ නැහැ. මේ පැත්තේ කොක්ක දිගහැරලා තියෙනවා නම් කොච්චර කොක්කු ආවත් ඔය හැකිලි දිගාරිනවා කියලා දත් සංයෝජන අයින් කරනවා කියලා හැකිලි නැති කරන්නේ හොඳට පන්නරේ තියලා තිබ්බ කොක්ක දිගහැරලා නැතර කරගන්න. දිගහැරුම් කොක්කේ මොකොත් දෙන්නන්න බෑ. ඉන්සයි එල්ලෙන්නේ කොක්ක දෙන්න තමයි චපලකම කියලා කියන්නේ. වංක ගතිය කියලා කියන්නේ අර එන දේර කොක්ක වදිනවා කියන්නේ. වැදුනොත් රිදෙනවා. වැදුනොත් ඒක යන්නේ. ඒක ඒක කොක්ක තමයි. කෙලින් කරගත්තට පස්සේ කොච්චර එල්ලන්න හැදුවත් ඉතින් ඒකට අර ලස්සන කතාවක් තියෙනවා පිටින් යන කතාවක්. හතරමං හන්දියක ප්‍රසිද්ධ ස්ථානයක මිනිස්සෙක් එතන යන වතුර කඩකට මාළු වහනවා. වලින් වර උස්සලා බලනකොට ඒක ඇත්ත ඉදි කට්ටක් වෙල්ලලා තියෙනවා. ඉතින් මිනිස්සු කැලේ ගාලු මිනිස්සු ඔකට මාළු අහුවෙන්නේ නැහැ. ඔකට මේ බිලි කොක්කක් එල්ලපන් කියලා. මේ මූණ දිහා බලනදලා ආයෙත් තරක දාගෙන මිනිහා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ මේ මිනිස්සු ළඟ ඉන්න වැදගත් උට කියලා ගාව අර මිනිසා මොඩයා. ඉදිකට්ටක් එල්ලගෙන ඉන්නවා මාළු බානවා. දවස් තුන හතරක් බානවලු මිනිහා සීරියස් මාළු බානවලු. හැබැයි ඉදිකට්ටම දාගෙන. ඉතින් ග්‍රාම සේවක ඇවිල්ලා කිව්වලු, දිසාපති ඇවිල්ලා කිව්වලු, රටේ මහත්තයා ඇවිල්ලා කිව්වලු මිනිහා සීරියස් මාළු බානවා. පස්සේ පණිවිඩය කියලා තියෙනවා රජුරුවන්. ඒ රජුරෝ අලි පිටින් බෙරහැර හදාගෙන ඇවිල්ලා බහලා ගවලු මේක මගේ රාජ්‍ය. ඉතින් මේකේ කවුරු හරි අමාරුවටපත් වෙන එක මම දැනගන්න ඕනේ. මට වනේදී ආරංචි තමුසේ මේ ඉදිකට්ටක් දාගෙන මාළු වලන්න හදනවා කියලා. එහෙමයි දෙවියන්වා. ඒ මොකටද කියලා කිව්වා. උකට මාළුවා වෙන්නේ නැහැ කියලා. මම මේ මාළුවෙක් කල්ලන්නේ රජෙක් කල්ලන්නේ කියලා. කොක්කට අහුවෙන්නේ දිනිගහන මාළු. කෙලින් වෙච්ච එකට අහුවෙන්නේ හොඳ රජවරු. සෝ කෙලින් ගහන ඉන්න ඕවට කලබල වෙන්න කිව්වොත් කවදා නිවන අහුවෙන්නේ නැහැ. ශබ්ද අහුවෙයි, වේදනාව අහුවෙයි, හිතවිලි අහුවෙයි. ඕවා ගැන චෝදනා කර කර ඉන්න පුළුවන්. ඒ අහුවෙන තමන්ගේ පොක්ක නිසායි කියලා හිතා ගන්න. ඔක දිගාරින්න. දිගාරිනවා කියන එක ලේසි නෑ. ඉදිකට්ටක් නමන්න හදනවා කියන එක ලේසි නෑ. නමුත් මතක තියාගන්න කෝකහරි. Tamange එක ඉදිකට්ට වගේ කෙලින් තියෙන එකක් නා කොයි එක බහලා ගත්තත් පැකිලා මුකුත් වෙන්නේ නෑ. අපිට වෙලා දෙන්නේ අපි දාගෙන ඉන්නේ බිලියක්. අහක යන තේරම තමයි දියපන්තරලුත් අහු වෙනවා. වැල්පටලුත් අහු වෙනවා. මොකද බිලිය දර වැඩි. ඉතින් ඒක පොඩ පොඩ දිගාරන දෙකයි තියෙන්නේ. Wherever calling to kindness Amupada, name and forming cause condition by consciousness. Vijnana Satya Navarupa. But the four aggregates of Nama also constitute the consciousness. Are these two consciousnesses are same or two different entities with Metta? Under these two circumstances, you have to define the Nama separately commentatorial and uh, Abhidhamma way, Nama means Vedana, Sanya, Sankhara, Vijnana. But in the Suttanta way, Nama means Chetana, Vedana, Passa, Manasikara, Chetana, Passa, Vedana, Chetana, uh, Manasikara. Only five uh, mental factors known as Nama. Vijnana is not involved. So if you learn uh, Sammaditi Sutta or Mahanidana Sutta, their nama is well defined by Venerable Sariputta. Nama means Pasavedana Sanya Chetana Maniskara. But in commentary and uh, Abhidhamma way, Nama means Vedana Sanya Sankara Vinyana. So these two, under two contexts, uh, you have to define nama, then this question will be answered. මාට අනාකරණේ මට කිසිම විපස්සනා ඥානයක් නැත. නමුත් සංයම්පේට වාදු විදිහටම හුස්ම නැති ගොස් පහසුවෙන් විවේක ස්ථානයට යත හැක. මෙම අවස්ථාවේදී විඥානයේ විකෝසවන නොදී විඥානයේ දුර්වලදී වැඩි සිට හැකි මොහි බලා ගැනීමට පුළුවන්. මම යන්නේ හරි මාර්ගයේදී දැනගැනීමට කැමති. සුවපත් වේවා. මේ මේ කියන ප්‍රකාශය කරන්නේ විඥානයේ විසින්මයි. නිසා කියනොනම් මම දැන් විඥානේ වටලා තින්නේ හොත්තට වටලා තින්නේ කියලා. ඉතින් කවුද මේ අඳුර පාන? ඊට පස්සේ දැන් විඥානේ කියන මට විපස්සනා ඥාන පහළලා නැහැ කියලා. ඉතින් මේවා පිළිගන්නවද අපි? බුදුජානනාංශ කියනවා මේ ලියුම ලියන්න පෑන හසුරවන්නේ හිතවිලි දෙන්නේ ඔක්කොම කරන්නේ විඥානය විසින්. ඉතින් ඕක ටික ඔය දෙන පිටින් gediy පිටින් කන්න එපා. මම බලාගෙන යන්න. කරගෙන කරගෙන යන්න එකක් කිව්වට දෙකක් කරන මොකද පිටිපස්සේ ඉන්නේ මහවරා. ඒක මේ අහුවෙලා කරන එකෙක් නෙමෙයි මිනිහා මේ කුලීකාරයෙක් දාලා වැඩේ කරනවා. වැඩේ කරුවට පස්සේ අපි දැන් එයාගේ න්‍යාය පත්‍රය හිතනවා එයා මරලා ඉන්නේ කියලා. ඉතියාම නිකුත් කරනවා මරණ ධාතුකයක් කියලා සම්මලා. මේ මරණ ධාතුක ලක්ෂණ නිකුත් කරත් මිනිහාගේ වැඩ පිළිවෙල දිගට යන නිසා මේ විඥානයේ තියෙන චපලකම විඥානයේ තියෙන මායාකාරී ගතිය, ෂට ගතිය තේරුම් ගන්නවා කියන එක අමාරු නිසා තමයි මේ ධර්ම ගැඹුරුයි කියන්නේ. ඒ නිසා මේ වගේ හිතුනාම හොඳයි. මේක හරියටම කියනවා ගමේ කතා කියන හොරා ගැමෙන් පේනනවා. දැන් කොල්ලා දවල් 30 හොරකම් කරනවා. ගමේ මිනිස්සු යනවා පේන හඬ කියාවිද අර වගේ කළු උස මෙහෙම කියන කොරකම් කරුවා කියලා කියයිද පුතාගේ ගැට ලකුණු කියයිද අම්මා පේන්නේ නෑ අම්මා කියන්නේ මේමයි මේ භූත බලවේගයක් තියෙනවා මේක පෙර ආත්මෙ ඉඳලා ආපු එකක් ඒ නිසා මේකට අපි බෝධි පූජාත් යන්න ඕනේ මට 135ක් දෙන්න ආවල් තැන බුද්ධි පූජාවට යන්න ඊට පස්සේ ටිකක් අඩු වෙයි කියලා රැයට කියන කොල්ලට අරගෙදෙට යන්න එපා දැන් වැඩේ කතල් කියලා කොල්ල ටිකක් කරකගෙන ඉස්සරහම කරන්න යන්න ඔච්චරයි මේ විඥාණය කර කියන දේවල් කාපුල අනුව නිසා තමයි අපි මේ ඔක්කොම අතහැරලා මේ ලාභ සත්කාර සම්මාන විලෝක දිගේ ගියේ. විඥාන අපි කවදා හරි අවසාන සාධිකයක් දෙයි කියලා කද්දාක සතුට වෙනකන්. ඒ නිසා විඥානේ නැතුවත් බෑ ඇතුවත් බෑ. නිසා විඥානය සූප වේදනා සංඥා සංකාර වලින් පෝෂණය ලබන්න තියෙනවනේ එච්චරයි. හැබැයි ඊගාව මොහොතේ යාම මවාගත්ත ලෝකෙක ආයෙත් රජ වෙන්නත් යාට ඉඩ තියෙනවා. ඒකත් කරන්න දෙන්නේ. අපි මේක ක්‍රිකට් වල තර්ඩ් අම්පයර් ඉන්නවා වගේ. ලෙග් අම්පයර් මේන් අම්පයර් ඉඳදී තර්ඩ් අම්පයර් ඉන්නවා වගේ non judgmental filming එකක් කරනවා. non judgmental clip එකක් කරලා තියෙනවා. තීන්දුව කරන්න එපා තාම. මොකද මේ වීඩියෝ ක්ලිප් එක තමයි තර්ඩ් ක්ලිප් එක තර්ඩ් අම්පයර් කියන්නේ ඒකේ නෑ විනිශ්චය. ඒ කියන්නේ රෙකෝඩ් කරන එක විතරයි. ඕන කෙනෙකුට අම්පයර් දීපු ඩිසිෂන් එක හරිද වැරදිද කියලා බලන්න ඕන නම් ඇක්ෂන් ස්ලීපේ ස්ලෝ මෝෂන් දාලා බලන්න. ඒකට බලන්න පුළුවන් වෙච්ච දේ. ඒ නිසා ඔය එකක්වත් දැක්ක විතරයි විනිශ්චය නෙවෙයි. මේ දහස්සර බලනකොට මේකේ සර්කිට් එක මේක වැඩ කරන මායාව මේක වැඩ කරන චපල ගතිය තේරෙවි ඒක කවදාකවත් පිට කෙනෙක් අඳුරලා දුන්නොත් මරණ තරම් තරහ ඒ තරම්ම මුලාවක අහු වෙලා තියෙනවා මොන් Tamanට මේක තේරෙන්නේ නැරියොත් Tamanටම තේරෙන්නේ නැරියොත් මේ ඔක්කොම කරන්නේ පිටිපස්සෙන් එන්නේ විඥාණයමයි එයාගේ න්‍යායපත්‍යේ මම නිවන් දක්කන එක නෙමෙයි විඥානයේ න්‍යායපත්‍යය මගේ සුභ සිද්ධියට වෙයි. එයාට තියෙන જાතිය බෝ කිරීම පමණයි. විඥානයේ වැඩ පිළිපෙන සංසාරේ ගෙනියන එක. මාව තඩමීමට අල්ලගෙන මං හරහා අරක දෙන්නම් මේක දෙන්නම් කියලා දේශපාලනච්ච ඡන්දට ඉස්සලා කියන දේවල් තියෙන්නේ. ඒ ටික කිව්වා. වැඩේ ගත්තා. ඡන්දේ පස්සේ ඒ කාපු බිපු වෙලාවල කීපුවා දැන් ආන්න දෙන්න එපයි කියලා පස්සේ වෙන මොනවද කියලා. ඊගාව ඡන්ද දාසේ ආයෙත් අද්දෙක මුස්සගෙන ගෙදෙට්ට එනවා. ඉතින් උණ්ඩ බැන්නට දේශපාලනයට බැන්නට හැම කෙනෙක් ළඟම තියෙන චපලකමේ දේශපාලනඥයෙක් ඉන්නවා. නිසා ඒ දෘෂ්ටි කෝණයෙන් බලන්න මේක. මේක කෙලෙසකින් මෙහෙවන්නේ මාර බලවේගකින් මෙහෙවන්නේ මම කනවා කමන්නේ ඉස්සර කනකොට රාත්තල් ගන්න දන්නේ නැහැ දැන් රාත්තල් ගන්න දන්නවා ඉච්චරයි වෙනස. යුනිවර්සිටි ඉන්නකොට අපි කේන්ද්‍ර කරන විහිළුවක් තමයි කාපන් කියලා. කන හරියක් කන්නේ මඩ. ඒකේ දෙයක් නැහැ. අඩු ගන්න දැන් මෙච්චර බොක්කේ බඩ තියෙනවා කියලා දන්නවනේ ඒක ලොකු දෙයක් දන්නේ නැතුවට වැඩිය. විපස්සනා කරනකොට වෙන්නේ Taman කරන වැරදි ප්‍රමාණ කරනවා. අඩුවක් වෙයි කියලා හිතන්න එපා. අඩුවක් වෙනවනම් හොඳයි. වැඩි වුණත් ප්‍රශ්නයක් නෑ. Taman දන්න මේ තත්ත්වයේදී වැඩි වෙනවා මේ තත්ත්වයේදී අඩු වෙනවා කියන මිසක් මම අඩු කරා මට වැඩි වුණා කියන්නේ නැහැ. එතකොට ඒ විදිහට ගන්න දැනුව ඕනම කෙනෙකුට යොදන්න පුළුවන්. තමන්න විතරක් නෙවෙයි ඕනම වෙනකොට ඒ නිසා මේ වගේ දේවල් කරනකොට ඕක ගොඩාක් ඔය අටුවාවේ සහ අභිධර්මයේ අහුවෙන ප්‍රශ්නයක් තමයි මේ ඔක්කොම දැනගත්තට පස්සේ වැඩි හරි කියලා හිතනවා. නමුත් විඥානයේ සුපර් සොනික් මෙතඩ් එකට ඇවිල්ලා ගහලා තියෙන්නේ. බයි බයි ක්‍රමයකට නේ ගහලා තියෙන්නේ. টপ ක්ලාස් ක්‍රමයකට ගහලා එයා හිතන්නේ ඔක්කොම හරි කියලා. හොරාගෙන් මම පේනියකව টොප් එකට පේන්නේ කියුණා. එනිසා ඔය එක දවසක එක හිණගේ පැයලි වෙන්නේ බල බල බල බල යන. එතකොට ඕක දවසක තේරෙයි. From beyond the higher entity, ever changing, no soul, no continuing. Based on this, how does Buddhism explain memory? The ability to recall where is the storage? It is a paradoxical situation, but anyway, uh, when and where there is a misunderstanding, when and where there is a uh, misappropriation, it goes to memory. As far as understanding is there, as far as uh, being the present moment is there, one thing is memory is not necessary, other thing is memory has no value. In the present moment, no time, space, time dimension, so memory work in the time dimension if you keep the mind in the ever in the present moment, not necessary. To be in the present moment, we have 100% knowledge. We need knowledge for the future moment. We need lessons from the past knowledge, but to be in the present, not necessary, no formula, no methodology necessary. So memory is necessary if you, as far as you are projecting to the past and the future, projecting to other places. So, if you are concerned about the past and the future and other places, memory is necessary. Otherwise, not necessary. And if the other part is, if you are very vigilant in the present moment, uh, it's a nature to have the very lucid, very lively memory, maintain it is not in your um, so Amdu called disk. It is the hard disk. It is in the universal consciousness. You can tap any time and you can understand what is happening. So therefore memory becomes very important according to the present education system. Otherwise, whatever you need for your evolution, for your natural selection, they are stored already, nothing to worry. And that is not going to give economical formulas or any kind of thing necessary for the day-to-day -day living. So therefore, if you have been mindful, the Buddha mentioned, chirakatampi, chirabhajitampi, sarita, anusarita. If you are mindful, everything happening very lucid, very clear. And whenever necessary, you can go back and collect it, but there is no, no problem, no uh, cost of maintenance it is naturally given. What you are searching for as memory in understanding in education is for the fame, game and all the other worldly games. So that is not assured in the present moment. So this question we can give that kind of a vague answer but otherwise very difficult because answer based on a wrong concept answer, sorry, question is based upon there is a self, there is a memory, that means he is under the notion of eternity, eternalism. So therefore whenever person is ready to understand eternalism is one of the extent, eccentric, extreme case, uh, he or she will rephrase the question completely in different ways. The Buddha says by answering this kind of question, the person, uh, person who is answering itself is trapped. Don't answer this kind of thing, analyze the question and see, without going into the eternalism, can someone raise this kind of a question? Nitya Sanya. Permanent notion is the background, so Buddha is questioning, Nitya Sanya, is it a good realistic thing or oh, it's a hallucination? So therefore very difficult to give a uh, black and white answer. This question is based upon a wrong notion. අමාරුකී මා මෙහි ආවේ දැන් ඉරහය විමාන වර්ගය. පාරාද ගිව්වා බලාපොරොත්තුවයි. නමුත් අනිත් යෝගීන්ගෙන් නිහැර පැමිණෙනවා. විතර වාග්යලා ඉන්න යෝගීන් අනුවර නැති නිසා මට ටික සමාධි කිරීමට අපහසුයි. මේ පිළිබඳව ඔබ වහන්සේගෙන් ඇරෙන්නේ නැතිපත් වීම මට ඉතා මම ඉතා අගේකට බලපෙමි. ඒවන් ගන්න. ඒක මේ වගේ මේ වගේ දෙයක් ආපුවාම මොකක් මොකක් උත්තරයක් වෙනවා නැත්තම් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන එක හිතගන්න අමාරුයි. කියන්නේ ඉන්න ඔක්කොටම අංග සම්පූර්ණ ප්‍රශස්ත තත්ත්වයේ කොහොමඩක්වත් මේ ලෝකේ නෑ. අපිට පුළුවන් මේක දිනු කරන්න. දියුණු කරන්න වෙනකොට මේ මොන වගේ දෙයක්ද බලාපොරොත්තු වෙන්නේ සෙනඟ පේන එක දාමාරු නැත්නම් ශබ්ද නිසා දාමාරු නැත්නම් ආසන්න සංවරකම දාමාරු ඒ කියන එක හරියට ඩිෆයින් කළොත් ඉතින් මම දැක්ක අර ඉස්සරහා තියෙන කාමරේ සමහර භාවනා කරනවා එක්කෙනෙක් වෙන ගිහිලා ඒකේ ඉඳගෙන ඉන්න මිනිස්සු සෙනඟ නැහැ එතන තර කොන්ෆරන්ස් රූම් එකට ගිහිලා භාවනා කරතයි අපහසුයි ඒකෝට සංවිධායක කියන්නේ මෙන්න මේව මම නැත්තම් මම එළිය වාඩි වෙනවා පරිසරය හොදා නැත්නම් විවේක තැනකට ගිහිල්ලා වාඩි වෙනවා ගහ බලන්න ඒකේ ප්‍රශ්නයක් නැහැ කරලා බලන්න කරලා බලුවට පස්සේ සතිය වැඩෙනවා නම් අපි ඒක සලකා බලලා අනුමත කරනවා සර්වචන්ස වැඩි ඉන්න කාලේ මේ ගිය ආම්තුරු උදාහරණයක් එකම උපස්ථායක ඒ ශාන්ති දාසක් පින්න පාටි කියව ලස්සන ගඟක් අයිනේ අඹ උයනක් කටිනවා දැකලා කියලා කියනවා අනේ මේකට ගියොත් නම් මට කියලා බුදුහාමුදුරු කියලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ මම කැමති මේ මේ උපත්තාන ප්‍රශ්න නැත්තම් අතන කියලා භාවනා කරන උදාහරණ කියනවා මේ කවුරුත් මට දැච්ච නිසා නැහිටපන් කවුරු ආපම් ඵලයක් ඒ දෙවෙනි සැරේත් ඇවිල්ලා කියනවා මචං පයියවල මොකද මට අර හරියට හිතේ වැඩ කරනවා මට අර විවේක ස්ථානට යන්න දෙන්න මේ කියලා බුදුහාමුදුරු කියන ප්‍රශ්නයක් නැහැ මට උපත්තායකෙක් නැහැ තුන්වෙනි සැරේ ඇවිල්ලා කියනවා ඔබ වහන්සේ බුදු වෙලා ස්වාමීන් වහන්සේ. ඔබන්ට කෙලෙස් නැහැ. මට කෙලෙස් තියෙනවා. මම මේ යන්න හදන්නේ Brahmacharya රකින්න. ඒ ඉන්නේ මට යන්න දෙන්නේ කියලා. බුදුහාමුදුරුවෝ කියන්නේ Brahmacharya රකින්න කියනවා නම් මම මොනවා කියන්නද කියලා. ඇයි බුදුහාමුදුරුවෝ පාත්‍ර කියලා තියලා මේ යන යන්නේ. ගිහිල්ලා අතන වාඩි ලස්සන මන්ත්‍රම් උයනක්. ගියාට පස්සේ ටික වෙලාවකින් කවදාකවත් නැති විදිය උග්‍ර කාමයක් මතුවේ. කාමයක් මතුවලා ගිනි ගන්නවා. ඊට පස්සේ ඉන්නවා සිවුරු අවින්න. ඒ තරම උග්‍රකාමයක් වෙනවා. ඒක කල්පනා කරලා බලනවා මම මේ ජීවුන කරන්න කියලා. මෙතෙන් ආවට පස්සේ දැන් කවදාකවත් මේ ප්‍රශ්නයක් ඇවිල්ලා මම දැන් සිවුරු අවින්නයි කල්පනා කරනවා. ඒකකටවත් කල්පනා වෙනවා. දැන් සිවුරු අවින්න ඉස්සලා බුදුහාමුදුරු ගිල හම්බෙන්න ඕනේ කියලා. ඊපස්සේ සරුවචන්ස ළඟට එනවා. අවිල කියන සාහස මම මෙතෙන් ගියා. ඔය ගියාට පස්සේ සම්පූර්ණ වෙනස් කතාවක්. ඊට පස්සේ පුත්‍රයන් ආශ්‍රය සඳහන් කරනවා. ඒ වෙණී හිත තනවා වඩා ගන්න කෙනෙකුට මේ ගිය කෙලෙතු කාරණා පහක් තියෙනවා. කල්යාණ මිත්‍රාශ්‍රය තියාගනි. සීලේ තියාගනි කියලා මේගේ සූත්‍රය සඳහන් කරගෙන ඔය ඉදම බොයි හොයාගත්ත ඉදම බොයි ඉතිසල ආත්මික උයන් කෙලි කිරීම පිණිස උඹම හදාගත්ත එක. උඹවට ගිහිලා කෙරුවේ කාමේ. ඒකට ඔබට ආකර්ෂණයක් තියෙනවා. ඒ ආකර්ෂණයට ගිය ගමන් වෙන මොනවත් නෙමෙයි ඔබට හම්බෙන්නේ කාමේ. එනිසා අපේ හිතේ ඉල්ලන දේ දීපු ගමන් එයා අපිට නාස්ලන උදා ගන්නවා. නාස්ලන දාගත්තට පස්සේ හිතමන අපේ හම්බ වෙනවා කියලා කියන කවදාකවත් නිවන නෙමෙයි. ඒක විතරක් මතක තියාගන්න. එතන මෙයා අපේ හම්බෙච්ච ගමන් නිින්ද තමයි. නැත්තම් කාම හිතවිලි තමයි. ඉතින් ඒක කරලා බලන්න. මාරු වැටෙන්න මම කියන්නේ හිතන හිතන මේ ලෝකේ ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් කරලා බලන්න. කරලා බලලා බලන්න සතිය වැඩෙනවා කියලා. ඉතින් මෙතන නැති, يعني මෙතන හොයාගන්න බැරි දෙයක් නහ. ඉතින් අපි දුප්පත් කියන අපිට කරන්න දෙයක් නැහැ. ඒ නිසා උදේ වරුවේ උදේ අපි 8ට ඉගෙන ඉඳගත්තාම 11ට කංකල් කියනවා. ඒ වෙලාවේ යෝගාචර කවුරක්වත් නැහැ. නමේ පස්සේ ඉන්න පුළුවන්. හැබැයි නමේට නතර කරන්න ඕනේ නැහැ භාවනාව. නමේ පස්සේ දිගට භාවනා කරතයි. එතකොට කියයි කවුරුත් නැතුව ඉච්චම් බයයි කියන්නේ. එන ඕල්වන් කියන්නේ. දැන් අපි භාවනා කරන කාලේ මෙතන භාවනා කරනවා ඔය පාර පිටර වගේ තට්ටු හදලා ගොඩනගිල්ලක් ගන්න මේක සයිඩෝ බන කියනවා ඇහෙන්නේ විතරක් ශබ්ද ඉතියාට වෙස්ටර්න් කෙනෙක් ආවට පස්සේ කිව්වා ස්වාමීන් වහන්සේ අපි හැතම 25000න් භාගයක් ඇවිල්ලා තියෙනවා මේ වෙනකොට ආවේ මේ විවේක தත්ත්වයක් බලාගෙන දැන් මේ මොකද්ද වෙලා තියෙන්නේ ඒ කියන්නේ කම්බීර කරන සත්‍යක කොන්ක්‍රීට් සාස්ත්‍රින් ගන්න ඒ සයිඩෝ කිව්වා ඉතින් මේක තමයි தත්ත්වය මේ ඉන්නේ එහෙම එන ගහපු තැනක ඕක ඇදුවට පස්සෙත් කරන්නේ භාවනාවක්. ඔය නිකන් ඩෝල් ගහනවත් මියුසික් එකක්වත් නෙවෙයි. භාවනා කරනවා. දැන් මම මහසි භාවනා මධ්‍යස්ථානයේ ඉන්නකොට අපි ඉන්න තැන වටේට සද්ද. ඉතින් අපිට මහසි සාරෝ කියලා තිබුණේ සාද් වාසුන් නැල්ල වැඩැල්ල ගියාට පස්සේ භාවනා කරන්න එන්නේ පහෙන් පස්සේ භාවනා කරපළයි. ඒ සාරෝ කියනවා try කරාලු දවල් 30 ලීරණ සද්දය එනවා. කාමරේ තුන්දෙනෙක් හිටියලු බුද්ධිය ගත්ත ගමන් අනිත් එක නා ඌ ලී ගන්න පටන් ගන්නවා. රෑ තිස්සේ ගොරවනවා. උදේට දීරණ රෑට මාලිගාවත් ලිමෝලේ ලියනවලු සුමාන තුනක් විතරකම ඕක විතරලු තුන බහුව වෙනකොට ඒක ආරක්ෂිතයි. එනිසා හොඳම දේ තමයි හිත ඉල්ලන දේ දී ඇති පරිසරය යටතේ සංවිධායක කරලා දීලා කරලා බලන්න. ඒ කියන්නේ බාධා වෙන තත්ත්වෙ පොඩ්ඩක් මග අරලා බලන්න. මේ වෙලාවල් මග අරලා බලන්න. අනික් කටේ සක්මන් කරන වෙලාවෙල වාඩි වෙන්න. ඒකට ඒක දෝෂයක් නැත්තේ නෑ. ඒකල බලන්න ගන්න පුළුවන් නම් ඔක් වැඩි හරියක් එහෙමනම් අපිට පුළුවන් කාලගතන වෙනස් කරන්න. අපි ඔය හිතන ඔක්කොම தත්ත හම්බුනොත් මතක තියාගන්න ලනුවක් කාලා. කියන්නේ හිත අරගෙන ගිහිල්ලා එක්ක කාමයකට කොහේ හරි වටනවා. ඒ තමයි හම්බෙන හැම දෙයක්ම තේරෙනවා අපි සාමාන්‍ය හැපි හැපි වෙන සෙනගත් එක ඉන්නවා කියන්නේ. මුගලන් ස්වාමීන් වහන්සේ තනිය භාවනා කරන්න ගියා. විවේක ස්ථානයේ බුද්ධි. විද්‍යාඥයන්ට බලනකොට ගෝලිය පොඩි ගන්න හිටියේ ඒ දවස්වල රේඩාර් සිස්ටම් එක දාපුවම අහුවෙනවා පුතාලට ඔක්කොම. බලනකොට අර ඈත කොනක කියනවා. නන ඉදිරියේ පහළ වෙන්න වගේ ඉඳලා ඇවිල්ලා මොකක්ද ඔබ කියනවාද? ඒ මයිසර්. <laughs> ওই විවේක ස්ථාන වලට යනවා කියලා කරන්නම හදන්නේ. escapism එකක්. ගිය ගමන් අපි දන්නේ නැති මොකද්දෝ trap එකට අහු වෙනවා. ඒ මගේ හැබැයි තියෙන අනිත් පැත්ත මට කවදාවත් තනියෙන් බාර කරන්න බෑ. සෙනගක් හිටියොත් මට මේ හිඟන්න ටිකක් හරි ගමන්නේ ගිහිල්ලා වාඩි වෙන්න පුළුවන් මට මට මට කිව්වා ඔය ඔඩු උඩ මගේ නටව මට ගානකුත් නැහැ. ඒ මං පුරුදු කරලම තියෙන සමුහ භාවනාවයි. ඒක මගේ උත්තර බලාපොරොත්තු වෙන්නත් බෑ මේ වගේ ප්‍රශ්න වලට මොකද මගේ තියෙන මගේ ටෙම්ප්ටේෂන් එක විනාශ. තනි වෙච්ච ගමන් මට කාමරේ සමාලලට මම ඉපු කරන්න හදනවා අල්ලන්නේ සෙනග කිනකොට ඔක නිදි කියලා වැටුණත් ලැජ්ජාවිලා නැගිටිනවා සද්දයක් කරනවත් වෙනවා ඒ නිල්ලමත් ඔයයි නිල්ලම භාවනා මැදයක් තාගෙන පඩි තුනක් පල්ලෙහාට බහුවම කුස්සිය හොඳට භාවනා කරනකොට නිල්ල දෙන ගහන පොල් ගිරිය ඩෝ <laughs> ඔන්න තාටියක් කරනකොට දර ගිරිය දරයක් පැනවා නැත්තම් තෙල් එකට දානවා මොනවද ලපතුළු ටික චෝස් කරනවා ඉතින් හින්නේ නඩු ඉතින් ගොටින්නාතර කරොස කියනවා මටත් ඔක හරි ප්‍රශ්නයක් වුණා මුල් කාලේ දැන්ලු දන්නේ ඒක නැත්තම් කට්ටිය බුදිලු මේකෙන් තමයි කට්ටියට මතක් වෙන්නේ නිල්ලම කියලා. ඒත් හරි ෂෝක් පරිසරෙ ගිය ගමන් හරි සාන්ති. කිසි සද්දයක් නැති වෙනවා. දැන් අපි අපි ඒ ඉඳන් ඉතින් අඟහරු අතර බණපටියක් අහනවා. ඉතින් අපිට හම්බෙන්නේ ලොකු සාධිකාර පරණ වුණු කෑ ගන්න චරුචරු කනපති. ඉතින් අහනකොට හරි කරදර කට්ටිය කියනවා මේ හොඳ පටියකුත් නැහැ හොඳ අහන මැෂින් එකකුත් නැහැ හරි කරදරයි කියලා. දැන් තියෙනවා අලුත්ම සිස්ටම් එකට රෙකෝඩ් කරපුවා. දාලා විනාඩි 5 යනකොට කට්ටිය පුදි. හොඳම මැෂින් වල දුවන්නේ. බණ යනවා මොකුත් නැහැ. දේවදබහේ බණ වගේ. පොඩ්ඩ වටපිට ඇහලා බලන්න කට්ටිය පිටිය ගානේ ඒගොල්ලෝ සාමාන්‍ය බුද්ධි ඒක නිසා පොඩ්ඩක කෙනෙහිල්ලක් මේකක් කියලා කියන්නේ අපි නැවතත් වරින් වර භාවනා මනසකාරයට එනවා එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් අපි ජීවුන වෙනවද නැද්ද කියලා හැමදාම මේ අර ප්‍රශස්ත මට්ටමේ පටන් ගන්නවා කියලා කියන අපේ හිත නැගිටලා ඉඳලා ඇස්ති නැහැ ඒක නිසා ඒක පුළුවන්කම තීන්දුව නොදෙන්න කරන කතාවක් නෙවෙයි. පුළුවන් නම් ඒ වගේ තත්ත්වයකට ගිහිල්ලා බලන්න. නමුත් ඒ කරන හැම උපක්‍රමයකින්ම හරි පැත්තටම යනවා කියලා නිදර්ශන නැහැ. ඒනදීයේදී தත්ත්වයටේ පටන් අරගෙන චෝදනා විරහිතව අයිතිවාසිකම් ඊළඟ නැතුව පුළුවන් විදිහට කරගෙන යන එකයි අපේ කරන්නේ. ඉතින් අපි I know you don't have a doctor, but I want to ask me, ask me a question. means forgiving all things. If someone has high blood pressure, is taking medication beneficial for them? Metta. Uh, they, say it's anapanasati. Uh, specifically, uh, if someone can really calm, collected and falls, calm and collected in the breath, blood pressure equally reduces. Blood pressure is somewhat related to the emotions. So whenever the emotion happens, Buddha says, Anapanasati Bhavana, he, Buddha mentioning that that is not in the Sutta Pitaka, it is available in Vinaya Pitaka, Santocheva Panitocha, Sechanakocha, Sukocha, Viharocha, Uppan Uppanne Papakaya Kusale Dhamme, Antardhapeti Upasameti. සාන්තයි ප්‍රණීතයි කිසිම පිටින් අවශ්‍ය කරන දෙයක් නැහැ උපනූපන් පාප කකුසල තැම්පත් වෙනවා හරියට ගිම්මාන ඍතුවේ දූවිලි නැගලා තියෙන වෙලාවක වහිනමද වැස්සකින් ඔක්කොම දූවිලි පොළොවට පාත් කරන්න ASCII අර තියෙන ඉමෝෂන්ස් නතර කරනවා කියන්නේ ඒ නිසා ආනාපාන සතිය දැන් ඔය මේ මැසචුසෙට් වල ඒක රිසර්ච් වලදී හොඳට හොයාගෙන තියෙන බ්ලඩ් ප්‍රෙෂර් එකටයි කොලෙස්ටරෝල්ටයි හાર્ට් ඩිසීසස් වලටයි මේ දවසකට මෙච්චර වෙලාවක් ආනාපාන සතිය කරන්න බෑ ඒක හොඳටම තැම්පත් වෙනකම්ම කෙරුවොත් ඒ තිබිච්ච පරණ තිබුච්ච ඉමෝෂන්ස් නිසා ඇතිවෙච්ච ඇවිසිලි බව තැම්පත් කරලා දාන්න පුළුවන් ඒක නිසා ඒක උගක් බෙනිෆිෂල් නම් පටන් ගන්න අමාරුයි කලබිච්ච හිතෙන් පටන් ගන්න අමාරුයි ඒ නිසා කරගත්තොත් හොඳයි ඒ නිසා high blood pressure ඉඳි ඉස්සලා පටන් ගත්තත් දෝෂයක් නෑ මොකද බ්ලඩ් ප්‍රෙෂර් එක එනවා කියන එක එච්චර අමාරු දෙයක් නෙමෙයි දැන්. ආවට පස්සේ කරගන්න බාන නිසා හැම කෙනාම මතක තියාගන්න ඕනේ යුද්ධ වෙලාවේදී ආයුධ ගන්න බෑ. කල්ලාතු ආයුධ ගාලා තියෙනුනේ යුද්ධ එනකොට. අපි ලොකු සාන්ති ඉන්න කාලේ කියපු දෙයක් තමයි යුද්ධෙදී ආයුධ හදන්න වෙලාවකුත් නැහැ ගන්න වෙලාවකුත් නැහැ හදපු ආයුධ තිබ්බොත් වැඩ ගන්න පුළුවන්. ඒක නිසා බ්ලඩ් ප්‍රෙෂර් තියෙන කට්ටියටයි නැති කට්ටියටයි ආනපානේ බය නැතුව රෙකමන්ඩ් කරනවා. කරන්න. ආයි කියන්නේ ඉංග්‍රීසියෙන් කියවන්න මට එතකොට මීටර එක මාරු වෙනවා මගේ. I know you, you are a doctor, but I want to ask a medical question. Uh, please forgive me for asking it. If someone has high blood pressure, is taking medication beneficial for them? Please make that. Definitely yes. If, are, if you are not in the meditation, you are definitely aggravating your blood pressure. Whatever the meditation is good. But therapeutically, they have found the value of anapanasati. Whenever you keep the uh, attention face-to-face -face is the anapanasati, if there are no particular distractions it's calming down. That calming down is the body, mind, anapanasati. If you need, you can give blood. and therefore, Date is in four years time Anapanasati or Sati will be the most demanded medication in the world because no side effects, no after effects. All are beneficial. So therefore whether you have the blood pressure already or not, have this medicine ready because whenever the high blood pressure you can't develop Anapanasati. You can only make use already develop anapanasati. So therefore, irrespective of whether you are high blood pressure or not, if you have any idea about well-being of oneself, atta kusala or atta siddhi, uh, develop mindfulness of anapanasati. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, සිය කාලයක සිට සීල සමාධි ප්‍රඥා වඩන නිසා නමුත් ඒකේ අන්තිය ඇතැයි සිතා සිටියා දෙකකදී සිදුව සිදු අකාරාණයන් නිසා මගේ සිත්තේ පරිගති කියලා පහළ වෙමින් පවතී. භාවනාවෙන් ආනාපානයෙන් වැඩගෙන ව්‍යාපාර සිතිවිලි මතුවේ. ඒ අයත එක එළියේ මෛත්‍රී කරන්න තරම් මගේ සිත මුරුදු නැති බව දැනේ. මුදුනේ අරමුණකට සිත යෙදීමේ සාර්ථකත්වය යටපත් කරන්න අහසිය අහසිය. කටික ටිකක් බව හඳුනා ගැනීමෙන්වත් ඒ දුර්වල කරන්න අකමැති. මේ ව්‍යාපාරය විකාශ මගේ පිට සහ ගතර කෙලෙසයි. මානසික අනුකම්පාවෙන් මගේ චිත්ත පාරිශුද්ධිය ඇති කර ගැනීමට උපරිතක් දෙන්නේ ඉඩහත්ේ දාසිතින් ඒවන් කරන්නේ. ඒක අර එක වාක්‍යයක් කියලා තිනවා පටිගේ පටිගේ වශයෙන් අඳුනගත්තට යටපත් කරන්න අමාරු කියන එක ඒක හොඳ රෝග නිర్ణයක් ඒ වෙලාවට සක්මනට යන්න සක්මනේදී උකෝක් වෙලාවට ඒ කම්බිනේෂන් එක වෙනස් පරියන්කේ එක තැනකට ගිහිල්ලෙවලා අර අද්දක වහගෙන අරමුණකට හිත යොදන වෙලාවේ මේ වගේ රාගයක් හෝ ද්වේෂයක් ආවොත් ඒක අමාරුයි ඒ ඒ උපකරණ ටික බොහොම සියුම් වැඩි එතකොට ඒ රාගය හෝ ද්වේෂය බොහොම ඔලමුල වෙලා වනචර වෙනවා. ගලව ගන්න බැරි වෙනවා. සක්මන්ට ගියාට පස්සේ තමන තියෙන වෙන තත්ත්වයක් එන්නේ. අර හිචිල් වල තියෙන ඔලමල ගතියත් අඩුයි. පය පොළේ වදින එක අල්ලන්නත් ලේසි. එතකොට යම් ප්‍රමාණයකට හිත අන්තරාවර්තනය වගේ බාහිරාවර්තනයකුත් තියෙනවා මේ සක්මනේදී. ඇත්ත කැරලා තියෙන සද්ද එනවා. එතකොට අර හිතවිලි වලට මනෝලෝකයක් මවන්න බෑ. ඇද්ද ගැරලා දෙන රූප පේනවා සද්ද ඇහෙනවා සාමාන්‍ය ලෝකේ තියෙනවා ඒකට තමයි තියෙනවා මේ පරියන්කට ගියාට පස්සේ ඒකම හිත හිත හිත හිත මනෝලෝකයක කැකෑරෙනවා සක් පරියන්ක බහනට ගියාම නෑ ඒ සමාන සක්ම බහනට ගියාම එහෙම නැත්තම් ඒ අටුවචාරින් වහන්සේලා උපමාවක් කියනවා ඒ වෙනකොට හිත බාහිර වර්තනය කරන්නයි කියනවා බහිරවර්තන කිරීම සඳහා උපමාවක් කියනවා. Taman ගැන ගමන් මල්ල. කරේ දාගෙන පොඩි උපකරණ මල්ලක් තියෙනවා සංඝයා වහන්සේලා යනකොට. ඒකේ බොහොම පොඩි පොඩි උපකරණ ටිකක් තියෙන්නේ. දැන් මම ඒක එහෙම බැලුවොත් එහෙම නම් කොට ගන්න හම්බ වෙන්නේ නැහැ. එහෙම නෙවෙයි ඒවත් නෙවෙයි නියම සංඝයා වහන්සේලා වෙනවා නම් අටපිරිකර තමයි. ඒකේ තියෙනවා බෑග් එක එළියට අරගෙන නම කියලා. මේක තමයි මගේ දැලිපිය. මේක මම පිය ගාන ගාල. මේක මගේ පෙරහන. මේක මගේ ඉදිකට්ට. මේක මගේ නූල කියලා ඔක්කොම එළියට දාන්න කියලා. එළියට දාලා බෑග් එක ගසලා ආයෙසරයක් ඇතුළට තැම්පත් කරන්න කියනවා. අර ටිකම අපව තැම්පත් කරනවා. එතකොට අර නිකන් දැන් කාලේ කියනවනම් තමන්ගේ පරණ වෙච්ච රෙදි රෙදි ටිකක් කරන්න කියලා දොලක් ගන්න කියලා හොදන්න. එහෙම නැත්නම් එළියට ගිහලා ගාඩන් එක සකස් කරන්න. හැබැයි ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ඒව කරනකොට yaadena වැඩ කරන්න එපා කියලා. මේ වැඩේ එතනින් ඉවර වෙන මොනවා හරි බාහිර අවත්‍ය වැඩක් කරන්න. එතකොට මේ රාගෙට ඉන්න බෑ ඇත්ත කරපුවා. පහගෙනන්නක පරිසරයක නෙවෙයි නේද? ද්වේෂයට ඉන්නත් බෑ සක්මනක. ඇද්දක වගත්ත ගමන් ඒක බ්‍රූඩින් යන්න පටන් ගන්නවා. ඒ නිසා සක්මන විකල්පයක් වශයෙන් කරන්නේ නැත්නම් අරද පොඩි වැඩක්. මිදුවක් අතු ගන්නවා, මල් පාත්‍යක් හදනවා. ඒ වගේ සංඝයාට මල් පාත්‍යක් දිල කැප නැති නිසා බෑග් එකේ කතාව කියලා තියෙන්නේ. එළියට ඇද්දා ආපහු දැම්මා. එතකොට මේක දුර්වල වීමක් වෙනවා. අපිට ඇක්චුලි වෙන්නේ එක කැපෙන එක. ඒ නිසා පොඩි උපක්‍රමශීලීව කටයුතු කරන්න. මොකද තමයි දන්නවනේ මේක මේ Tamange දුර්ලභමක් කියලා. කවුරුත් ආගේ ඇවිස්සුවාට ඇවිස්සෙන්නේ Tamanne. ඒ නිසා අපිට කැකිල රජුරන්ගේ තීන්දුව නම් අර මිනිස්සු එල්ලලා මරන්න පුළුවන්. ඒකනේ දෙන්න තනි කර තියෙන මී යකා මෙච්චර භාවනා කරන මගේ සීලෙත් කැඩුවා මම අම්මපා තියන්න වටින්නේ නැහැ කියලා මී යමනවා. නමුත් බලනකොට මෙතන කොක්ක තියෙන්නේ. මේක දිගෑරිය නම් මොකක් වදින්නේ. ඒ නිසා හොඳ බැරි තමන් එළියට ගිහලා වෙන කම්මලකට ගිහලා කොක්ක දිගාර ගන්න එකයි තියෙන්නේ. මේ මේ මේ කම්මලේ බෑ ඔක්ක. ඒකට රක්මන රක්මන තමයි හොඳ තැන. Bhakti, I am a restless person by nature. I have achieved some peace from walking meditation. In sitting, my mind wanders continuously. I like to continually speak. I have an overly talkative friend whose hobby is talking. Advice to dream of mine replace talking. internet. Should I avoid to if my peace full state continuously? Metta. If it is possible to communicate, you have to get their permission, get uh, their consideration. And uh, the early question we discussed also, somewhat related to that. Whenever you feel the agitation, as you are an agitated person by nature or agitated, don't go for concentration and sitting meditation in meditation hall. It is not conducive. Best is to go to the walking meditation or some religious work or benevolent work or samaritan work sweeping adjusting a garden washing your clothes for some months, uh, arranging the things that kind of thing the mind become extrovert and the agitation can't leave. And the body also active. And uh, um, intention, or action is going there. Two vibrations are more telling rather than coming and sitting. When and where the mind find calm and quiet, then only you have to come and sit in order to improve it. But when and where the mind agitated, uh, give kind of a job, give kind of a, a uh, external, external activity to give that same vibration. Uh, once the calming down happens, then only you can resume sitting meditation. ඉගෙන ස්වාමීන් වහන්සේ ආනාපානේ බලවේගය කරගෙන යනකොට ඉහළට යනවා වාගේදී එතකොට මුල නැත එනවා මුල සහ තියෙනවා සමහර වෙලාවට මේ ඉඳ දික් වෙනවා මම බොහෝ කල භාවනා කරන ඇති කෙනෙක් හැබැයි ධ්‍යාන නැත ඔබ වහන්සේ ඊයේ දෙවකන්න සංකන්න වාක්‍ය ගැන කීවිට මේවා ඇලෙස් නැතිව නිවනට ලංගියේ නැතිද? නිවන අවබෝධ කර ගැනීමට සියලු ධාතු අනිත්‍යයට අනුව රකින්න ඕනේ. ඊටත් අදින් බුද්ධ දේශනාවේ හැටියට ලෝකේ කාටත් ගැලපෙන්න විදේශනා විලාස අනුව සම්පූර්ණ සිලබස් එක ඉදිරිපත් කරාට තමන්ගේ ගැටි වැඩිච්ච හැටි තමයි ගැටි ලියෙන්නේ. අඟුලිමාල වගේ ඒගොල්ලෝ ධ්‍යාන භාවනා කර කර හිටියෙත් නෑ ඔක්කොම බැලුවෙත් නෑ නිකන් වචන කියපු ගමන් අවබෝධ එනිසා එයාටත් ඉඩ තියෙනවා නමුත් චුල්ලපන්තක මහපන්තකයේ චුල්ලපන්තක හාමුදුරන්ට අවුරුදු ගාණක් ගිලක ගාතපදයක්වත් තේරුම් ගන්න බැරි වුණා බුදුරජාණන් කතර දීලා කිව්වා මේක පියන ගම දූවිලි අතාරේ දූවිලි අයින් කරන දූවිලි අයින් කරලා පියපන් අන්තිමට දූවිලි එකතු වීමක් වෙලා තියෙනවා ඒ ඇති වුණා ඒ ශාන්තික තේරුම් ගන්න ඉතින් ඒව අපිට ඉතිහාසය බලනකොට පේනවා ඔක්කොටම එක හැන්දෙන් බෙදන්න බෑ. නමුත් මූලධර්ම පැත්තෙන් යනකොට මේ වගේ අවශ්‍ය කෙනාට අවශ්‍ය උදුරා ගැනීම උකහා ගැනීම ක්‍රමයක් කියලා දෙන්නේ. ඔක්කොම දැනගත යුතුයි කියන පදනම යන්නේ. නමුත් ඒක එක්කෙනාගේ අධ්‍යාසයන් වෙනස්. ඒක එක්කෙනාගේ උපනිෂේ සම්පatti වෙනස්. ඒක දැනගන්න මුඛාකාරය අරුණක් එක භාවනා කරනකොට තේරෙන්න පටන් ගන්නවා මට මෙන්න මෙතනදී හිරිහැරයි. එතන තමයි කමටහන්. කොතන කහරි Tamanට ඉද්දෙන තැනක් තියෙනනේ. දැන් මේ ගිල අල්ල සත්තු මිලිකලා නැත කරන්න පුළුවන්. ඒකේ අපේ ඉද්දෙන තැන තමයි කමටහන්. අපිට සද්ද ඇහිලා පීරි ගෑවෙනවනම් එතන තමයි සුද්ධ කරගන්න තියෙන තැන. එතන අපිට වේදනාව එනවනම් වේදනාව තමයි අපේ කමඨහන්. හිතවිලි බහුල නම් ඒක තමයි කමඨහන්. ඉතින් ඒකට අපි කරන්නේ වෛර කරන එක. ඒක නිසා ඒක නිතර නිතර එනවා බය වෙන දෙයක් නැහැ. එනකොට අපේක්ෂා කරගෙන ඉන්නෝනේ ඉඳගත්ත ගමන් වේදනාව එනවා. මම වේදනාව දිහා වෙන දෙදි තප්පරයක් බලන. තප්පර දෙකක් බලනවා කියලා වැඩි කරනවා. හිතවිලි එනෝනේ එන්න ඇරලා බලනවා. ඒ වගේ මේ භාවනා කරගෙන යනකොට හරස් කැපෙන දේ බාධා කරන දේෙන් මම කවුද කියලා පේනවා. මූලධර්මකාරෝ හිතන්නේ සදාචාරවාදීන් හිතන්නේ ඒව අයින් කරගෙන යන්න ඕනේ කියලා. ඒව අයින් කරගන්න කවදාකවත් භාවනාවක් නැහැ. එතකොට වෙන්නේ escapeism අරකින් පැනගෙන මේකෙන් පැනගෙන යනවා. කායට හිතට සැප දෙනවා මිසක් භාවනාවක් නැහැ. ඉතින් වැඩියම තමයි බාධා වෙන එක. සංසාරගත කල්යාණ මිත්‍රි. එයා යාළු කරගත්තම ඔක්කොම වෙනවා. ඒක ටිකක් අල්ලන්න. විශේෂයෙන්ම ඕන කරලා තියෙන එක දැනගෙන ඒක අඳුනගෙන ඒකත් එක්ක ඉඳිල්ලමයි භාවනාව ගැලවෙන්නේ කියන කාරණාව දැනගත්ත දවසේ ඒකේ තියෙන නපුර පැංගිරි ගැටය ඉන්නේ. ඒ නිසා එක එක කන ගැටේ ගිහිලා තියෙන විදිහට ගැටේ ලියන්නේ කියන එකයි උත්තරේ කියන්නේ. Partly, the Buddha uh, compassion to the whole world is so vast. It's like the sun giving light and energy to educate everyone out of the middle, the samsara. It is the individual character the root cause keeping them in the dark. Realizing our limitations at the present time, but we suggest we all can do to help them with metta? Uh, you have to speak slowly, slowly. I can't otherwise understand. Half Finally, the Buddha's perpetual whole work is over. It is like a sun giving light and energy to extricate everyone out of the misery, the samsara. It is the individual karma, the root cause, keeping them in the dark. Realizing our limitations at the present time, what do you suggest we all can do to help them? So this is also suggesting somewhat suggesting, but I explained just before, when you keep on consistent something, your personality trait, your liking and disliking will come and distract, disturb. Because our mind is always going for multivarious different different things. When and where we are going to do something consistent, your likings and disliking come and interrupt. Your personality traits come and interrupt. Your habitual things are coming and interrupt. So that is kind of a cross-section of your karmic forces. So this interaction is the one really indicating who you are or who am I. So therefore, that is not only indicating the type of karma, equally it is the cessation of karma also. So let it come and uh, bloom it has to come and surface. By surfacing only it loses its power. If you are going to suppress, it accumulates the power. So if you let the come to come and irritate you. It's a, of course a friction. Of course something not to welcome. But it's a real cause and effect relationship. When you are repetitively doing it, again and again coming. When then where you come, if you be welcoming, invite you, to understand who am I, what is my personality traits, what is my liking and disliking, no second person can help you. But your approach must be to welcome them. Welcoming means not hugging them, but I am trying to recognize them or diagnosing them. So Buddha says, up to that point I can advise you, but if you are not in a position to understand them, recognize them, diagnose them, Whatever the techniques you have, whatever the formulas you have, no avail. So therefore, let the karma to come and perform. You must be a distance observer, neutral observer, to see through the interaction what are the hidden part, what are the under the carpet dust, what are the behind the screen happening, then only you can understand the, your particular karmic forces. So don't expect anyone to recognize on behalf of you. Don't expect when there is uh, that, to suppress them. If you are suppressing, you are postponing them. Let them surface. And by if you, you Buddha says, you, each and everyone has the personality, everyone, every, everyone has the brevity to see it. Therefore, let your personality to come up, let the karma to come and perform, no harm, more and more you will understand. Our karmic forces are never equal for two people. Kammena satta vibhajati yadidam hinam panihitam va panitam This is the one discriminate one from the other. One is better, other one is not good, one is beautiful, other one is ugly. It's nothing but it is due to karma. So when you look at your face in the mirror, if you feel your face is ugly. Don't break the mirror. Telling that this bloody thing is showing something ugly. That is very thing you in the mirror. For instance, what you are going to do is uh, going against the mirror and going to damage the mirror. No, mirror is just reflecting. It's a good mirror. You have to understand this is my real nature. Uh, my blessing overpowered by the vibrations in my body. Vibrations happen physically. After a while, I lose sense of the body and a slab of flesh vibrates. Then I lose the sense of this slab of flesh and I only feel the vibration. Vibration gets finer and subtle and then only the quick succession of movements convenient way uh, served. Thereafter visions appear. Our time, our time, in time, was the purpose with a weak structure and moving with each step it gets weaker and weaker and finally drops. This makes me depressed. I do not believe I experience sadness or depression in their life, I also have uh, other visions which depresses me. If, you are in the position to understand this is as bubbling or uh, energies or waves, clearly you can understand when the mind goes up to that level, hardly you can say me and not me. The difference, the border, uh, the boundary disappears. So you feel there's a kind of a cloud-like thing. Feel calling this is me. But the boundary to the not me, it is dissolved. So therefore ultimately you dissolve into the, the vast array of energies and whenever you see it is Energy fields they call. And one section we call mind. That is the section creates suffering. That's the, creation, uh, um, the section giving torture. So if you hug and claim, this is me, that you are hugging your suffering. You are claiming what is suffering. But if you are to understand it is part and parcel of this uh, ocean of waves, you have nothing to maintain, you are just Observe it and wait. So therefore you can understand hugging, claiming, grabbing lead to suffering. When and we are you to understand this wave and the other wave we have no difference, there is nothing to worry about this wave action, nothing to worry about this uh, bubbling, energies. So your maximum must be to go up to the as uh, immediate as possible to the energies, the detail, when that go there, whatever you call me, responsible for something. Tannaya jayati soko, tannaya jayati bayang, tannaya vipamuttasa, natti soko kuto bayan. Pimato jayati soko, pimato jayati bayan. Whatever you claim, so this is, you can understand the no, me and not me boundary, become very, very vague. Question it. Destroy it. Recognize you as just in the yet another sand, grain of sand in the sand bin. Yet another wave in the sea. Yet another drop of water in the vast ocean. Then it is a matter of ocean. So basic thing is losing the boundary. Some people they develop fear. Some people develop panic uncertainty. Whenever your boundary dissolves. But daily if you are familiarizing, ultimately you will learn the art. ස්වාමීන් වහන්සේ සබ්බකාය සංසන්දේදී යන්නේ අදහස් වන්නේ මුළු ශරීරයම එකම ඒකකයක් වශයෙන් පැවතීමද නැත්නම් ආශ්වාස හෝ ප්‍රාශ්වාස කරන වාක්‍ය කතන්දයකට සුණාන්දේ සමූහයකට එක මේකයක් යුනිට් එක පැහැදිලිවම යන හැටි කරන්න සේවා කරන්න. විවිධ ගුරුවරු විවිධ විදියට ඉදිරිපත් කරන සබ්බකාය කියන එක සබ්බකාය කියනවා ආස්වාද ප්‍රසවාස මුළුල්ලම කියන එක. අපිට ආස්වාද ප්‍රසවාස එක තැනකටනේ අල්ලලා ඉගෙන ගන්න. ඉගෙන ගත්තට හොඳට සතිය තුනී වෙනකොට පේනවා අඩු ගානේ හුස්ම කියන ටික පෙනහළු වල මේ ඔක්කොගෙන් වැඩ කරනවා. නමුත් ඒ හුස්මෙන් යන ලේ ලේ වලට ගියාට පස්සේ හැම සෛලයක් පාසම යනවා. ඒ විතරක් නෙමෙයි හැම හුස්මකදී වෙන මේ පිම්බීම හැකිලිම හැම සෛල දෙකක් අතර බඳවා සිද්ධ වෙනවා. ඒ අතර වසාග්‍රන්ථි වල සංසාර මේ විනාශකම් ඇති කර ගන්නවා. ලේ ගමනේ සිද්ධ වෙන අන්තිම මුළු සබ්බකාය කියලා කියන මුළු ඇඟම පවලු සෙන්ටර් එකක් අතට ගියා වගේ මෙතන තමයි තේරෙන්නේ බලාගෙන ඉන්නකොට ඔක්කොම තේරෙන්න පටන් ගන්නවා. බාධාවක් නැහැ. ඒක කියන්නේ හුස්ම ගිහිල්ලා හැමතැනම පැතිරෙනවා වගේ. හුස්මම නෙවෙයි හුස්ම නම් වැඩ කරන උඩුකය විතරයි. මේ ඔක්සිජන් පැතිරෙනවා ස්නායු වැඩ කරනවා. උණුසුම සීතල දැනෙනවා. එතකොට මුළු අර මෙතනින් පටන් ගන්න එක කය පුරාම විහිදලා දැකීමක් වශයෙන් දකින්න පුළුවන්. නැත්නම් හුස්ම මෙතනින් පටන් ගත්තට මුළු කය පුරාම පැතිරෙනවා නැත්නම් මුළු කයෙම හැම වෙලාවෙම සංඥාව ගැන නිකුත් වෙනවා. ඒ නිකන් හෙලෝග්‍රැෆික් ෆොටෝ එකක් වගේ. අපහට ඒකට හිත යනවා. කොයි එක වුණත් ඒ දකින්න දෙන් කිසිම බාධාවක් වෙන්න තමන්ට පේන්න පටන් ගන්නවා බලාගෙන ඉන්න දර්ශනයේ විපරිණාමය සිද්ධ වෙන බව. ලොකු දර්ශනයක් පේනවා. නමුත් බරක් නැහැ. සතිය කැඩෙන්නේ නැහැ. සමාධිය කැඩෙන්නේ නැහැ. ඉදිරියට යන එකයි තියෙන්නේ. නමුත් මේකමයි බුදුහාමුදුරුවෝ අදහස් කරේ කියන එක කාටවත් කියන්න බෑ. පොදුවේ කියන්නේ සබ්බකාය පරිසංවේදී කියන තමයි මුළුල්ලම දකින්නවා කියන එකයි කියන්නේ. දැන් ස්වාමීන් වහන්සේ ආනාපානෙ නීති වශයෙන් කිව නොහැකි නීතිතර වගේ පැය එකමාරක් පමණ සිටියේ. ඔබ වහන්සේ පවසන කල්හි මේ භාවනාවේ භාවනාව කියන අවස්ථාව. එහෙම මා කලකට දීපව සිටින බැවින් තවදුරටත් මේ අවස්ථාවට පැමිණෙන්නේ නැහැ. අනුත්ත්‍ය පවතින බැවින් ඉතිරි ඇලී ගැටී දැකේ නැත. බොහෝ විට වේදනාව දෙකම බලා සිටිනි. ඒක වේදනාවේ වෙනස්කම දැකේ නැත. උපදෙස් පාපෙන් පිළිවන් කරන්නේ. කලින් මේ මන්ත්‍රම දැකපු කෙනෙක් නම් අත්දකපු කෙනෙක් නම් එයාට දැනගන්න පුළුවන් ලෙඩ වුණාට පස්සේ මනාපමනාප පහල වෙනවා ලෙඩ පහලනොත් මනාපමනාප යට තත්ත්වේ තාමත් විවේකීතිය. ඒ නිසා මනාපමනාප හරහ බලන්න ඒ මනාපමනාපකම් ඉරපායලා තියෙන වෙලාවක යන දූලි වලාකුඩු වගේ දූවිලි වලා වගේ දූලි වලා ගියාට ඉර තියෙනවා කනටාන වලාකුළු බොහොම ඝනව පේනවා අහස ඉර වහගෙන නමුත් ඒ දන දැනගන්නවා වලාකුළකින් ඉර ඉතිර වහන්න බෑ තාවකාලික වෙනවා ඉර තියෙන ඊට වඩා ගොඩාක් ඈත බලාපොරොත්තු වෙන්නේ බොහොම ළඟ. ඔය එන එන සූචි අ르ජකම් මනාපමනාප ඔක්කොම බලාකුළු වගේ හඳ ඉර తాවකාලික වැහුණට බලාකුළු වලින් ස්ථිර වහන්න බෑ. කවදා හරි ආයෙත් ඉරෙන නිසා බලාකුළු තියෙද්දිම බලාකුළු අදහන්න එපා. ඊට පිටිපස්සෙන් තියෙන ඉර පිළිගන්න හිතන්න. අපි ප්ලේන් වල යනකොට අපිට පේනවා තන්නේ කර බලාකුළු පේන එක බලාකුළු යටින් බැස්සොත් කළු පාටක් පේනවා. බලාකුළු උඩට කිව්වොත් දිලිසෙන ආලෝකයක් පේනවා. ඒකත් ප්ලේන් එක ගියේ කන දන්නා මෙතන අන්ධකාරයේ වෙලා තිබුණාට ඔය බලාකුළු උඩ සම්පූර්ණ ඉර බබලන යකෝයි වේදනාව වෙලාවට ලෙඩ වෙලාවට ඇති වෙන හිතේ මේ හැප්පදු හොඳ නරක වේදනා හරහ බලන එක see through කරන්න ගියාට පස්සේ වේදනාවක් නැතුම වැඩි කරන්න බැරි නිසා වේදනාවක් හොඳයි. ඒත් වේදන නැත්නම් මේක මේ පරිශීලනය කරන්න බෑ. ඇවිල්ලා වේදනාව යනකොට තෝ දැන් මැරෙනවා. ඉවරයි. අකමැන්නේ මැසිනා ඒකට ප්‍රශ්නයක් නැහැ. මේ වේදනාව හරහා පොඩ්ඩක් බලන්න මට දැන් තමයි chance එක හම්බුනේ කියලා අර මරණ බය හරහා. ලෙඩ බය හරහා. පරාජිත මනස හරහා. අර පුරුදු විවේකී කල්පනා කරුවොත් බුදුජානනාංශේ ලෙඩ වුණාට පස්සේ මේ ගියාම ගන්නේ චුන්දහම් ගන්න කිව්වේ මොකෝ? මට බුද්ධංග පොඩ්ඩක් සජ්ජායනා කරපන්. මොකද්ද කියන්නේ? බුදුහාමුදුරුවෝ විවේක වෙච්ච අවස්ථාවක් මතක් කරලා දෙනවා. එතකොට දැන් ලෙඩ ගතිය නෑ බුදු හිත වෙනතක් නෑ ලෙඩ ගියා. බුදුහාමුදුරුවෝ කාශ්‍යප හාමුදුරුවෝ කියලා මොකද කියන්නේ? මොකලන හාමුදුරුවෝ කියලා මොකද කියන්නේ? පස්සද්ධි සම්පොඥංගෝ කෝපස්සව මයා සම්මදක්කාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඥාය නිබ්බානාය සංවත්තති කියලා කියන කාසියට මතකනේ ඔය ලැහිලි ලෙලා හිතන ඔබට විවේක වෙච්ච වෙලා තියෙනවනේ මම ඔය කියලා තියෙනවනේ ඔබට භාවිත කරලා තියෙනවනේ ලෙඩ අමතක කරලා ඒක ගැන කල්පනා කරපන් කියනොත් මේක ලෙඩ කල්පනා කරන්න ගත්තොත් එහෙම නිවන පැත්තකට යනවා නිවන ගැන කතා කරන්න ගත්තොත් ලෙඩ පැත්තකට යනවා නිසා අපිට දෙකම තියෙනවා අල්ලන්නේ කෝකද කියන එකෙන් තක තීරුකම තියෙනවා. අවිද්‍යාව කියන එක තේරෙනවා. අමාරුයි ඒ නිසා ලැජකටබල තියෙද්දි විවේකී ගැන බලන්න විවේකීට මොකක්වත් වෙලා නැහැ මේ මේ පාසි බැඳිච්ච වතුරේකක උඩ පාසි තිබුණාට යට පිරිසිදු වතුර තියෙනවාගේ පාසි පොඩක් අයින් කරලා බලන්න වතුර තියෙනවා එතකොට තේරෙනවා මේ සතිය කියන උපකරණය මොන ලෙඩකටවත් නතර කරන්න බෑ මොන මායාවක් නතර කරන්න බෑ මාරය අඩු කරගන්නවා නම් සතිය අඩුකමයි හේතුව. මාරයේ කකුල් දෙක සිමු රිංගලා ගියා නම් සතිය දක්ෂකමයි තියෙන්නේ. තප්‍රසි කියති. ආනාපාන නිමිත්ත මොකටද ගිහි ආරම්භයෙන් පොර නිසා හරිමැද දීකා කියන අවස්ථාව විමුක්ති සුවේ නිදීමක් කියන නිර්වචනය කර හැකිද? උපේක්ෂාව ඉදිරියට ක්‍රියාව කිය හැකි සත්‍යය මෙවැනි සත්‍යයක් නේද උපේක්ෂාව. මෙතන සංඥාවක් නැත්තේ නැති ඇත්තේ නැති සත්‍යයක් නේද? මෙතනදී සංඥාව ඉන්නවා කියන සංඥාව නේද? කරුණාකර පහදලා දෙමින් ගෞරවයෙන් ඉලා මට පහදන්න පුළුවන් හැකියාවක් නැත්තේ නෑ. ආයෙසර කක්ක හිතක් ආව වෙලාවේ බලන්න ගලපලා. එච්චරයි තියෙන්නේ. එන්නමමයි ඔක්කොම දිනවල කක්කහිතක් යනවා. ආඩ වශයෙන් දැන් අනේ එදා තිබුණ විවේකයයි දැන් මේකේ වෙනස මොකක්ද කියලා පෙන්වන්න බුදුහාමුදුරු ඉන්න ඕනේ. මන්නලා කියලා පෙන්වන්න ඕනේ. දැන් මෙතන විවේකේ තියෙනවා අතන කක්ක තියෙනවා. ඒ දෙක නිතරම ඊට පස්සේ කක්කාවටත් ඔය වගේම ආදරය කරන දවසේ ඔන්න බුදු වෙනවා. දැන් මේ අල්ලගෙන තියෙන එකක් අල්ලන්න මේකම උරගගා වැඳ වැඳ කන දෝක තියෙන tempat කරලා සාදු කිකේ ඉන්නේ කියලා තියෙන්නේ. ඕකේ කිසිම වටිනාකමක් නැහැ කෙලෙස් නැත්තම්. කෙලෙස් තියෙනකොට තමයි තියෙන්නේ අනේ එදා කොච්චර පිළිසුකමක් තිබුණද අද මේ කලි කොට කොලක්. කටුකොලට සාපේක්ෂයි නේ විවේකයේ තියෙන්නේ. විවේකයට සාපේක්ෂයි කටුකොල තියෙන අන්තිමට දෙකටම සමහිතේනකම්. භාවනා කරන්න නම් අම්මා හොඳයි කිව්වත් වැඩි තාත්තා හොඳයි කිව්වත් වැඩි ඒ නිසා නංගියේ මල්ලියේ පවසෙමි දෙදෙනාම හොඳේ කියා සිරියයිගේ ව්‍යම්මානං කල්ම කල්වි අපේ තාත්තා සුදුම සුදුයි ඒ නිසා නංගියේ අපේ තාත්තා හොඳයි අන්තිම සිරියයි ගාවට ගියාට පස්සේ කියනවා අම්මා හොඳයි කිව්වත් වැඩි කියනවා අයියයි තාත්තා හොඳයි ඉවත් කරගෙන නංගි ආ කියනවා. ඒ නිසා නංගිය මල්ලිය පගෙන දෙන්නම හොඳේ කියා කිව්වම ඔය විවේකයක් එකයි. අර තියෙන කරදරෙත් එකයි හිත පොඩ්ඩක් මෑත් කරගත්තට පස්සේ මේවා හිතේ හොල්මන් දෙකක් විතරයි. නමුත් අපි දන්නේ කරදර විසරක් නිසා විවේකී අත්දකලා නැති නිසා අපිට වාංගු කරන්න විවේකී අඳුරලා දෙන්නේ බුදුහාමුදුරු පාරේ. විවේකී කියන පිටේ නේ. දන්නේ නැහැ. දැනගත්තට පස්සේ මේ දෙකටම සමහිත එනකම් ඉතින් මේකට ආදරය කරන තාක්කල් අංශභාවයි හොඳට මතක තියාගන්න ඔය තියෙන විවේකයට ආශ්‍රය කරන තාක්කල් කුඩුකාරයෙක් ඇබ්බැහියක් අන්නනේ භයානකයි ඒක ඒ භයානකම පැංගිරි කපන්න නම් කරදරේ ඉන්නවා කරදරත් එක්කයි මේකේ සාපේක්ෂ බලන්නේ කරදරාවත් හොඳයි මේකාවත් හොඳයි කියවට පස්සේ මායයකට ඇඟිලි ගන්න බෑ. හොඳයි අපි යනවා ඊගා ප්‍රශ්නයට. මං ගන්න ප්‍රශ්න ගොඩක් තියෙනවා කියලා කාඩම් තුනයි වෙලා. ඊළඟ ස්වාමීන් වහන්සේ ධර්ම භාවනාව දෙන්නේ ඉතකද ආයතන නැරිවා ගැනීම ඉහි කනාපානක ධර්ම භාවනාවේ භෞතික ආකාර ප්‍රකාශක දැනෙන්නේ නැහැ. මේ වගේ කායගත සති භාවනාව හෝ වෙනස් භාවනාවක් කිරීම සුදුසුද? උපදෙසක් කරගන්නේ නැහැ. ඒවා කරන්නේ. අනපන සතියත් කායගත සතියත් තමයි. කායගත සතිය කියන එකෙන් මොකක්ද අදහස් කරන්න දන්නේ නැහැ. ඉතින් අපි හැම ධර්ම දේශනාවකදීම කිව්වා මේ වගේ විවේක තන ගියාම තාම මොනවද දාන්න හදනවයි කියලා කියන්නේ පැහැදිලියට බොරදී එකතු කිරීම. ඒ විවේක වෙච්ච එක අනපන ගෙවුන දිනන බව දැනගෙන ඉන්න පුළුවන් නම් එතකොට තමයි අපිට තේරෙන පටන් ගන්න සංස්කරණය කියන එක නැතුව හිත තියන්න පුළුවන් කියලා. මේ හිතේ වෙච්ච එකට හදන්න හදන්න නැතුව, හැඩ ගහන්න හදන්න නැතුව, සකස් කරන්න හදන්න නැතුව, අංග සංස්කරණය කරන්න නැතුව තියෙන හැටි බලන්නේ. වෙන එකක් දාන්න හදනවා කියලා කියනහට පෑදීතිය ආයෙ බොර ගන්නවා. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න අනපය නැති වුණාට සතිය තියෙනවා නම් ආනපන තියෙන වෙලාවේ තියෙන සතියට වඩා බොහෝම උතුම් සතියක් තමයි ආනපන නැති වෙලාවේදී නැති බව දැනගෙන නොසලී ඉන්න සතිය. ඒක පුරුදු කරගන්න. දැන් ස්වාමීන් වහන්සේ පරියන්කේදී ඉදිරි ආනාපාන භාවනාවේ සිහිය වර්ධන කරන ආස්වාදයේදී මෙලැහැනි ඉරණ ගතියක් සහ ආස්වාදයේ දැනෙන ඉරණ ගතිය දැනෙන්නේ ආස්වාදයේ සහ ප්‍රාස්වාදයේ අවතාරය වලින් ශාරීරික අභාසවතාවය දැනෙන්නේ මේ ආයතනයේ කෙරෙන වාද නැතිනම් ස්වභාවයෙන් වෙනවාද කියන විතර විතර බැලුවා. ස්වභාවයෙන් වෙන බව දැක්කේ. ස්වාමීන් වහන්සේ මට අනුකම්පාවෙන් විවේචනයක ලක්කර හදාලා දෙනු මැනවි. ඒ අතතුම මම දැන මම නිවැරදිද කියා පෙන්වා දෙන්න මැනවි. ඒවත් ගන්න. ප්‍රශ්න අගලා තියෙන්නේ ආනපාන එක මට්ටමක ඉඳගෙන ඔය තියෙනකොට ආශ්වාස ගෙවෙන හැටි ප්‍රශ්වාස ගෙවෙන හැටි බලනවා කරගෙන කරගෙන යනකොට ඔටටි ආනපනේ සිවුම් වෙන්න පුළුවන් ගොරෝසු වෙන්න පුළුවන් ඒ තත්ත්වයටදී මේ තමන්ගේ ආකල්ප මෙහෙමද කියලා බලන්න තමන්ට ගෙවිලා ඉවරම වෙනවා තමන්ට ඇවිස්සලා මේක මයිනාවක් අදිනා වගේ ඇවිස්සින වෙලාවකට ඒ හැම වෙලාවකටම සතිය පිටවන බලනකොට විශාල පරාසයක් තුල ඇවිස්සුණත් තැම්පත් උනත් හිත පරිශන කරන්න තියෙන කැමැත්ත වීරිය දිගට පවතිනවා නම් ජීවණයක් ඇති වෙනවා. එහෙම නැත්නම් මේ එනේ නේවට සැලෙන, කිප්පෙන, හිරිකටු කිප්පෙන, හීන්දාලිය දාන බවක් එනවනම් ඉතින් කෙලස් තමයි. බය තමයි ඒ තියෙන. ඒ නිසා මේ හැම දෙයකටම මූණ දීමේ ශක්තිය වැඩි වෙන්න වැඩි වෙන්න බහුනා දිනුවක්. බය අඩු වීමක්, හිත හුරු වීමක්. එතකොට යෝගාවචරය මේ ඕන තැනකට සුදුසුක් ලබනවා. මේකට බය සැක පහළ වෙනවා නම් කෙලස් වැඩි වෙනවා. ඒක නිසා ඒ අනුව තමන්ම තීන්දුව කරගන්න එක තමයි හොඳ. Measurements rely that is medication at home I get easy samadhi very fast and stay more than an hour. But when I come to a retreat center, it is very difficult to uh, get into samadhi. Once my breath settles, my body starts swaying. How to stop this next time? Uh, by not reacting, you have to understand how is the mindfulness only with the in-breath and out-breath, maybe at home or here. Equally you have to understand how is the mindfulness on the in-breath while the body is swaying, while the body is titillating, while the body is heat and cold. So if you can see difference, this is the way you understand the changing nature of the mindfulness and the changing nature of the anapanasati. If you are accustomed to one particular mode, it's a good and good, but diversification happen under different modes, so let the body to sway and still try to keep the mindfulness, if possible with the in-breath and out-breath. If the mind is calm and quiet practicing, you are developing the, you are hardening the mindfulness, that is what we expect in the retreat. Swami හිත නිවනට පත්වීමේ අනුතුරුව මම නැවත නැවතත් ඒක සත්‍යය වශී කරමින් භාවනා කරන්නේ. පයන්තේදී කලවර පැයට ඇටැටි විස්තරයක් අතරින් අතර දීසේ. හිස් බව අදහි. හදවත අවධියකින් මේ සියුම් දැනීම අදහි. සමහර වෙලාවට මේ අත්දැකීමේ නිදි යකුරු ඒක ගැන සත්‍යයකට පත්වේ. මේ අත්දැකීම් දෙක මාගේ මානසික දිගින් දිගටම පරියන්කේ පුරාම සිදුවේ. මේ ආස්කාර දෙකෙන්ම අරන්නේ එකම හිස් බවද? සංඥා ඇතිකම සහ නැතිකම අතර වෙනසක් තියෙනවා. ඒක නිසා සංඥා තියෙනකොට මයි ළඟ දැන් ගුරු සංඥා තියෙනවා. ඒකෝට දන්නවා. සංඥා නැතුණාට පස්සේ නැති බව දන්නවා. ඒ බව එතෙන්දි දන්නේ ගොඩාට පස්සේ දන්නවා. ඒ නිසා මේක සංඥාවන්ගේ එක එක தත්ත්ව ටිකක් කියලා තමයි අහගෙන ඉන්නකොට හිතෙන්නේ. පින්වත් ස්වාමීන් වහන්සේ දෙවන දිනේ ආනාපාන සතිය කරගෙන යන්නේ හුස්ම ගැනීම නියෝගී ඒ මුලෙන් අවස්ථාව පස්සේ එක මොහොතකින් මුළු ශරීරයම පැහැදිලි කාර්ය වගේ දැනෙනවා නැවත දිගටම නාසය ආගත සතිය පවත්වා ගියේ තුන්වෙනි දිනේ ආස්වාද ප්‍රාසාද සියුම් අඳුරු එකක් ඇන්දයක් තියෙනවා ආනාපානෙ දිගටම කරගෙන ගියේ. මේ අවස්ථා දෙක ගැන ගැඹුරට විග්‍රහ කර දෙන්න. උදාහරණ දෙන්න. අවස්ථා දෙකේ මේක ඉවර වෙන්නේ ගොඩාක් අවස්ථා යනවා. දවසින් දවස මේව වෙද්දි තමයි උනන්දුව දිගටම තියෙනවා. ආනපනතාව පැතිකට මම බලන්න ඕනේ. මගේ සතිය විවිධ තත්ත්වයන්ට දිනු දිනු කරන්න ඕනේ කියන ඒ උනන්දුව දිගට යනවනම් හොඳයි. නමුත් මේ එකින් එකට විස්තර කරන්න ගියාට එච්චර ලොකු සාරයක් හම් වෙන්නේ වැඩේ හොඳට යනවා මේ වගේ ඕනම තත්ත්වයක් කරත්තේ සතිය වැඩිමේ හැකියාව දිනු කරන්න කියන එකයි මට මේ උපදේශය. නිවන් කරන්නේ කොහොමද? අපිට වහන්සේ කඩ කතා කිරීමට උදේක වෙලා ඉතින් එන දවසක එක දවසක සාකච්ඡා දෙන්නේ ඊළඟ සිටිනේ. ලයිට් දාලා තිබුණාද කමන්න නැද්ද දන්නේ නැහැ. මේ දීලා තියෙන පුද්ගලික වෙලාවක් තමයි. මේට වැඩිය මට කරන්න දෙයක් නැත්තේ නෑ. ඒ කියන්නේ එක එක නෑ එක එක හම්බෙන්න ගත්තොත් මට 30 දෙනෙකුට අඩු නම් අපරදුද්ද කරන්න පුළුවන්. 60ක් විතර ඉන්නකොට කරන්න ගත්තොත් කතා කරලාම මම උගුරල දෙන්න ගන්න. ඉතින් මේක මේ මිරිකල අල්ලලා මේ දීලා තියෙන්නේ. ඒ නිසා මේට වැඩිය මේක කරගෙන යන් අසාධ්‍ය වුණොත් මම බලන්නම් සේලයින් එකක් දෙන්න. නැත්තම් මට සේලයින් දෙන්න වෙනවා. ඒ නිසා මේන් සැනසීලා යන්නේ එකයි කරන්නේ. දැන් ස්වාමීන් වහන්සේ ෆයිනැන්සින් ඉක්මනට සමහර අවස්ථාවල කෙලීම ගැන ආශාවෙන් කෙලීම සිදුවේ. මේ භාවනාවට බාධාවක්. සමහරවිට හැදිකර දෙන්නේ නෑ. ඒ තෙන්දි සතිය කැඩෙනවනම් බාධායි. ඒ තියෙද්දිත් මට තියෙන්නේ මගේ අභ්‍යාස වෙලා තියෙන කියලා ගිලින්ද ඉස්සලා තිබුණ සතිය කියලා ගිල්ලට පස්සේ නඩත්තු කරන්න පුළුවන් නම් භාවනාවට බාධා වෙලා නෑ. ඒ නිසා ඒක ඒගාව කමටහන කරගන්න. කෙලකින් දීසල තිබුණු සතිය කියලා ගිල්ලට පස්සේ ගන්න පුළුවන් නම් දිනු. ඒක තමයි අපි බලාගෙන දිනුනට දිනු බලාපොරොත්තු වෙන්නේ. දැන් ස්වාමීන් වහන්සේ මම වාගේ කිසිම මෝලික අරමුණක් සමහර යෝගී විතරම කඩලාකාරී විදිහට වැඩ කරනවා. දොරවල් අරිනවා වහනවා. බෝධන් අරිනවා. උඩු <laughs> සද්දකින් සද්ද ක්‍රමයක මේ මාගේ භාවනාව දියුණුවට බාධා. එයාට පොඩි අවවාදයක් දෙන එක සාමාන්‍ය නිකන් ඒවත් ගන්න. පිටිපස්සේ ඉන්න කට්ටිය මේ ළඟට ආව නම් හරි. මේ ඔය කතා කරන එක නම් මේ ඉතින් දැයිලා වාඩි වෙන්න ඉවරයි. මේ ප්‍රශ්නේ නැහැ. ඇයි ඒ කරදර තියෙන තැනම හැමදාම වාඩි වෙන්නේ? ඒකට කරන්න දෙයක් නැහැ. අපේ හිටියා යුනිවර්සිටි ඉන්න එකනේ ඔක්කොම සිගරට් බීපම අන්තිම බට් එකේ අන්තිම කැලේ තමයි උටෝනේ. ඔක්කොම සිගරට් එක කරන් දෙනවා. කට්ටේ වීඩියෝ එකම අන්තිම ටික උඩෝ. ඒ උගේ හැටි. ඒත් නිකටින් වැඩි නම් වෙනවා දැන් හරි කරදරයි කියලා ඩුබයි කම්පැනි එකට අඩු දාලා හරියන්නේ නැහැ නේ. ඌ බොන්නේ අන්තිම බට් එක. ඉතින් වගේ පිටිපස්සේ වාඩි වෙන්නේ නැතුව මේ ඉස්සරහට එන්න. ඉස්සරහට කහිනවා. එදාට අඩු ගන්න ඒක තේරුම් ගන්න. පිටිපස්සේ ඉන්න කට්ටිය විතරක් නෙවෙයි. ඉස්සරහට කහිනවා. ඒක නිසා පොඩ්ඩක් මම හිතනවා මේ මේ මම දැක්කා මේ අපේ උපාලි මහත්තයා ඇවිල්ලා ලේබල් කරනවා සොෆ්ට්වෙයාර් වල. ඒක නිසා මේ මං කෙනෙක් මං කියනකට හැම කෙනාටම ආසන මාරු කරන්න බැරුව ඇති. මම මේ කියන එකනට කියනවා කිසිම හඳුන්වාදීමක් කරන්න නැතුව මේ ඉස්සරහට යනට ඇවිල්ලා වාඩි වෙනවා. වාඩි වෙලා බලන්න මේ ලෝකේ කිසිම තැනක ස්පාසුවක් නැහැ. කරපු අකුසල කර්ම අනුව මොහොතට ගියත් ගල් කන්දක් උඩට ගියත් අහසට ගියත් ගැලවෙන තැනක් නැහැ කියලා බුදු නෝනෙන් කියලා කියනවා. මේ මොකක්ද ඒ ગાථා? නන්තලික්කේන සමුද්ද මජ්ජේන බබ්බදාන විවරම්ප විසන දීප් නවිච්ඡති සෝ జగතිප්පදීසෝ යත්තට්ඨිතෝ මුංචය පාපකම්ම මම මෝදමැදට ගියත් ගල් කුලක් වල ගියත් අහසට ගියත් කරපු කර්ම එළවෙලව පහර දෙනවා අපිට පෙන්නේ අල්ලපු ගෙදර ඉන්න මනුස්සයා කරනවා කියලා නෑ අපේ account එකෙන් එන්නේ ඔක්කොම ඒක නිසා හොඳම වැඩේ තමයි දැන් මේ මම කියනට ඇත්තට ප්‍රශ්න ආපේ කරනට මේ හිතරි දෙනවා කියන. මම අපේ අම්මා ඉන්න කාලේ කියපු දෙයක් තමයි අම්මා කිව්වා ඉඳගෙන ඉන්නකොට රිදෙනවා කියලා. ඉතින් මං කව වලි කුඩ වෙන්න තින්නවත් වෙන තැන ගිහිල්ලා වාඩි වෙන එක වලි ගසනවා. බැන්න හොඳටම. හරි රහතයි. වාඩි වෙන්නේ නැහැ. හරිච්චාගෙන වට ඉන්න බෑ මට ඇඟට දිලා. ඒ මං කෝ ඒ වෙලාව තියෙන්නේ මණ්ඩාර වෙන්නේ වලිග උඩ වාඩි වෙන්න. ඇත්තේ මං යන්නේ වලිග සංගල් වෙන තැනක වාඩි වෙන්න කියලා බැලලා ගියා ඇත්තට. අපි අපි යන්නේ එතෙන්මයි. මේ කරතර තියෙන දැන්න අදිනවා අපි. ඒ අදින්නේ කර්ම ශක්තිය ඊට පස්සේ අවිද්‍යාව කියලා කියන්නේ ලං කෙනෙක් ඉන්නවා එයයි මේක කරන්නේ ඒකෙම මට කරදරේ එයා නැති කරොත් කරදර ඉවරයි කියලා අපි තර්කිකුත් හදා ගන්නවා. ඒකට ආත්ම දෘෂ්ටියකට ගන්නවා. කිසි කෙනෙක් නෑ අපිට කරදර කරන්නේ. අපි තියෙන්නේ ආකන කරදර ටිකක් net එක දාලා ස්කූප් කරලා අරගන්න. එනකන් මේ බලන්නකෝ මේකේ කරදරනේ කියලා. ඒ භාවනා මධ්‍යස්ථානට විතර අපිට මේව සාකච්ඡා කරන්න පුළුවන්. වෙන තැනක ගියොත් නම් අපි අයිතිවාසිකම් ඉල්ලන්න අඩුවා. ඒක හරියන්නේ නැහැ. මෙතන ඉතින් අම්බලමට අපි හංගන්නා වගේ කැමැති විදියකට ඉස්ලාබේක උඩුපු තියෙනවා. බැරි එකක් බින්පු තියෙනවා. ඒ නිසා ඔක හදා බෙදාගෙන යන්නේ එකයි තියෙන්නේ. හැබැයි මං කියනවා එකක් මේ මේක මේක தත්ති වුණාට කිසි කෙනෙක් දැන දැන දැක දැක තව කෙනෙකුට බාධා වෙන වැඩ කරන්න යන්න එපා. ඒක අපරාධයක්. ඒක ඒක ඒක මේ සහගාන අපරාධයක්. මෙතෙන් ආවට පස්සේ නිතරම Tamange නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙන්න. ඇවිදිනකොට මහ පොළොව පහී කාන්තාව හෙලවෙන්න ඇවිදින්න එපා. දොරක් වහා. එක දවසක් මම යනකොට මම දන්නේ නැතුව ඩෝන් ගලම ගෙදින් දොර ගහුවා. ඒ කියන්නේ මං හිතුවේ මේක අර මොනිටර් එකෙන් ගන්නවයි කියලා. ගෑවුනා මට කවුද පිටුව ඇතුලේ ඉඳලා ඒකට රියැක් කරා. එතකොටයි මට තේරුනේ මේ මිච්ඡර බණ කිව්වනම් මගේ අතුවත් වර්ධි. මම ඒකට කනගාටු වෙන්නේ නැහැ ඒක මම ඉතින් වෙච්ච වැරද්දක් තමයි. නමුත් මේ කවුරුත් ඉවසන්න ඕනේ කියන ලයිසන් එක දුන්නට ඉවසන්න ඕන නිසා Taman හැඟුම් මොද ඇරලා නැතන් දෙපා. මේක ඒකට අකුසල කර්මයක් නිකන්. හැම කෙනා හොඳට මොකද්ද කියන්නේ? නිකුත් වෙන ශබ්ද වලට හොඳට අහු කරගන්න. මොකද ඉරිටේට් වෙන කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ට හරි බාධායි කරන්නේ. ඉතින් ඒගොල්ලෝ නැගිටලා එනකන් අපි පුළුවන් තරම් විවේකේ දෙන්න ඕනේ. හැබැයි ඒ ඉරිටේට් වෙන කෙනාට කියන්න ඕනේ ඉරිටේට් වෙන කට්ටිය කර්ම ශක්තිය. කොතන ගියත් ඒ කියනවා ඒක නිසා ඒවට පිටට දෝෂ කරන්නේ නැතුව Taman පොඩ්ඩක් දැනමාරු කරලා එළිය වාඩි වෙලා හරි ගොඩ එනකම් වැඩ කටයුතු කරන්න කියලා. දෙපැත්ත සමබර වෙන්න ඕනේ. स्वाभिमानात् समाधेन सामवेदी निरांत सोई हुक्मे वैनली अमल अमल इतिहास है फैक्ट अमल විදිහට සුදු කිසිලිය ඇති නැතිලිය. මීට පසු කුමක්ගේ යුදේ කරුණාවෙන් පහදා දෙන දේක වහන්සේට නියෝගිතව කතා දීකේශ කතේ. මේ ප්‍රශ්න ලියපු වචනම ගත්තොත් පැයක් නෙවෙයි දෙකක් විතර ඉන්න බෑ. ඊටදී ලොකු හිතවිලියෙද්දි ඔය සමාධිය පදත්තු කරන්න උත්සාහ කරනවා. පුංචි හිතවිලට දැන් ගන්නවා. මැද හිතවිලට පුරුදු කරන්න. ලොකු හිතවිලට පුරුදු කරන්න. බලන්න කොච්චර ලොකු හිතවිලියව සමාධිය කැඩෙන්නේ නැහැ. ඒකින් දැන් ටික ටික ටික ටික දියුණු පවුණු කරගන්න එකයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ මම වාදිනා භාවනා කරන්නේ මෛත්‍රී භාවනාදී එන්න හිත තැන්පත් කිරීමට ඒ හිත කරනකොට ආනාපානෙ යෙදෙන්න ඊටමේ කරා කර වැඩිපුර මට දැනෙන්නේ ඇඟේ තද බවකි. මම ඒ හින්දා එන ඇඟේ තද බවට හිත යොමු කරන්නේ. එවැනි අභ්‍යාස ආනාපානෙ තරම් හොඳට නැතොත් ඒ මෛත්‍රිය වැනි ආනාපානෙට පෙර කළ යුතු භාවනාවක්ද තමන්ට කොයි එකේදීද සතිය පවත්වන්න පුළුවන් වෙන්නේ ඒක කරන්න. ආවල් භාවනා කියලා භාවනාවල හොඳ නරකක් නැහැ. සතිය පවත්වන්න පුළුවන් තමයි භාවනාව. හොඳට මෛත්‍රී භාවන අල්ලලා යනවනම් ඒක කරන්න. එංගේ තද බව අල්ලනකොට හොඳට හිත සමාධිගත වෙනවනම් ආන සතිය හිතන ඒක කරන්න. ආනාපාන කරනකොට හොඳට හිත සමාධිගත වෙනවනම් විශේෂයෙන්ම සතිමත් වෙනනම් එච්චරයි. ඒක තුනේ වඩා ප්‍රයෝජනවත් වෙන එක කරා. භාවනා ක්‍රම වල හොඳ නරක කියලා දෙයක් නැහැ.